දෛ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවකටයි වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරුම දිනායේ සඳහා අදිෂ්ඨාන පිහිටවගෙන tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සවිඥානකං භික්කවේ uppajjati papaka kusala dhamma na aviññānakaṃ tasmin yeva viññāne pahine taṃ akusalaṃ pāpa dhammaṃ pahiyanti ti ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ඉදිරිපත් කරගන්න යෙදුනේ සරුවච්චන් වහන්සේගේ ශ්‍රීමුක පාඨයක්. මේක පූර්ණ සූත්‍රයක්. මේක පොත්පත්තිකය තබන්න කයගේ දැන ගැනීම සඳහා කියනවනම් ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේ එක කර්ණක් සූත්‍රයක් බවට පත් කරගෙන දේශනා කරන සූත්‍ර සහිත ඒකක නිපාතේ අනිමිත්ත සූත් අනිමිත්ත වර්ගයේ සඳහන් කරලා තියෙනවා. මේ වර්ගයටම නැත්නම් ඒකට සූත්‍ර 10ක් තියෙනවා වර්ගයටම 10ටම සනිමිත්ත සනිමිත්ත වර්ගය කියලා නම් කරලා තියෙනවා. ඉතින් අපි මට මතකය ඈතට දුවන විදියට ජීවතාවයේ මේටි ඉස්සල්ලා තිබුණු සූත්‍රය තමයි අපි ඉදිරිපත් කරගත්තේ සසංඛාරා භික්ඛවේ උපජ්ජති පාපකා අකුසල ධම්මා නෝ අසංඛාරා තස්සින් මේව සංඛාරේ පහීනේ තං අකුසලම් පහියන්ති කියලා මේ ලෝකයේ නැත්නම් අපේ චිත්තසංතානයේ එවනත මේ සංසාරේ යම් පාපක කුසල ධර්මයක් උපදිනවනම් සකස් කිරීම නිසා ඇති වෙලා තියෙනවා. සංස්කාර නිසා ඇති වෙලා තියෙනවා. ඉතින් මේ සංස්කාරයන්ගේ ආධාරයෙන්, උපකාරයෙන්, පොහොරෙන්, ආහාරයෙන් කෙලෙස් උපදින නිසා යම් වෙලාවක ඒ කෙලෙස් උපදින්න හේතු භූත වන්නා වූ ඒ සංස්කාරයන් ගෙවි යනවනම් ඒ ගෙවි යනවත් එක්කම කෙලෙස් ගෙවි යනවා. ඒ නිසා යෝගාවචරයට කෙලෙස් අතුර ගන්න වගේම වගකීමක් වෙනවා ඒ කෙලෙස්යේ සකස්ුනේ තමන්ගෙන් කයින් ක්‍රියා කිරීමෙන්ද වචනයෙන් ක්‍රියා කිරීමෙන්ද හිතෙන් ක්‍රියා කිරීමෙන්ද කියලා කාය සංස්කාරයක්ද වචී සංස්කාරයක්ද මනෝ සංස්කාරයක්ද කියලා අල්ලන්න ඕනේ. අල්ලගෙන කෙලෙස්ය දුරු කරන්න දඟලන්න එපා. ඒක දුරු වෙන්නේ නැහැ. ඒ තමන්ගේ ක්‍රියාව හික්මව ගන්න. ඒ වචනේ හික්මව ගන්න. ඒ හිත හික්මව ගන්න. ඒව හික්මීමකින් දැමීමකින් තොරව කෙලෙස් ප්‍රහාණය පිළිබඳ තටමැව්වට ආයාස කරාට වැඩයක් වෙන්නේ නැහැ. ඒක නිසා ශික්ෂිත බව කියලා කියන්නේ යම් කෙලෙසයක් උපදින්න යම් කාය වාසික මානසික ක්‍රියාවක් හේතුනාද ඒ දෙක අතර සම්බන්ධතාවය හොයන්න තමන්මයි යොසුළු වෙන්න ඕන. ඒකට භාවනා කරන ගමන් ඒ කෙලෙස් මතුවෙන ගමන් දුසලකෙලකින් බලන්න ඕනේ මේ කෙලෙස් මතුවෙන්නේ මම නිසා හෝ අනුන් නිසා නෙවෙයි ක්‍රියා නිසා කායික හෝ වාචික හෝ මානසික ක්‍රියා නිසා. ඉතින් ඒ කෙලෙසට අකමැති නම් අයින් කරන්න ඕන නම් ඒ ක්‍රියාව හික්මව ගන්න. කීකරු කර ගන්න. ශික්ෂිත කර ගන්න. එහෙම නැත්නම් අශික්ෂිත වෙනවා. අකීකරු වෙනවා. ඒ අකීකරු භාවය මත කෙලස් වෙනවා. ඉතින් මේක තමයි අපි මේ ගිය පාර ඉදිරිපත් කරගත්ත මාතෘකාව නැත්නම් ඒ ධර්ම දේශනාවේ කෙටි සාරාංශය. එතකොට ඊට පස්සේ මේක එනවා සවිඥාන කම්බිකවේ උපජ්ජති පාවක අකුසල දාන. පිටිපිටිනදී ගල් ගල්වල ගස්වල ගංගාවල පව් හට ගන්නෑ. පව් හට ගන්නේ විඥාණයට. ඒ විඥානයේ සහයෝගය අත්‍යවශ්‍ය පවක් ඇති වෙන්න. ඒ නිසා පවක් ඇති වෙනකොට ඒකට විඥාණය දීලා තියෙන ආහාරය විඥාන ආහාර කියලා එකක් තියෙනවනේ. එතන විඥානේ පොහොර තමන්ම උණු උණුවේ අස්පනා පිට අඳුර ගන්න නැතුව අනේ මේ කෙලෙසේ දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරා. අනේ මේ කෙලෙසේ නැතිකරන්න අසවලාගේ ආශිර්වාද මට ලැබේවා. අනේ මේ කෙලෙසේ නැතිකරන්න මට පොතේ දැනුම ලැබේවා. අනේ මේ කෙලෙස් නැති කරන්න මට මේ දාන කුසල හේතු වේවා. අනේ මේ කෙලෙස් නැති කරන්න මට සීල කුසල හේතු වේවා. අනේ මේ කෙලෙස් නැති කරන්න මගේ සමාධි හේතු වේවා කිව්වට කෙරෙන වැඩක් නෙමෙයි. කෙලෙස් නැති වෙන්න නම් අදාළ විඥාණය අඳුනගෙන එයාගේ තියෙන මායාකාරී ගතිය, ෂට ගතිය, වංචනික ගතිය, ඒ ඒ ඒ මායාව පෙන්නද්දිම ඒ ෂටගතිය තියෙද්දිම අල්ල ගන්නවා කියන එක එච්චර ලේසි වැඩක්. කාමාර. ඒක නිසා සරුවචනංශේ සාමාන්‍යයෙන් මේ වගේ ධර්ම කොටාස ආධුනිකයෙකුට නවකයෙකුට කියලා දෙන්නේ නැහැ. කියලා දෙන්නේ ඊට වඩා ඕලාරිකව ගොරෝසුට බෙල්ලෙන් අල්ල ගන්න පුළුවන් තැම් කියලා දීලායි. ඉතින් සා මේ සනිමිත්ත නැත්නම් මේ අනිමිත්ත මේ සූත්‍රය වර්ගයේ පළවෙනියම තියෙන්නේ තනාරම්මනාබික වේ අපපජ්ජති පාපක අකුසල ධමනෝ අනාරම්මන. හිතට අරමුණක් වෙන හැම වෙලාවෙම පාපයක් ඇති වෙන්න අකුසලයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊ අරමුණ ගිවන් වුණා නම් තුනී වෙනවා නම් සූක්ෂම වෙනවා නම් ඒ කියන්නේ පාපය ගිවන් වෙනවා සූක්ෂම වෙනවා සූක්ෂම වෙනවා තුනී වෙනවා ක්ෂය වෙනවා වැය වෙනවා නිරුද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ යම් අරමුණක් අරගන්නවා සියලු අරමුණු විශේෂ ලෝකයක් අරමුණු අයින් කරන අපි ඒ කර්මණක් ඉස්සරහට ගන්න. ඒකට අපි කියන මූල කර්මස්ථානයි කියන්නේ. සමහරට මේ මූල කර්මස්ථාන යට කරන අපි ජම්මාන්තරගතව වෙන වෙන අරමුණුත් එනවා. කොයි එක හෝ නැවත නැවත මතුවෙන අරමුණක් අරගෙන අනෙක් සීළු අරමුණු අයින් කිරීමට අඩයක් වාංගුවක් විදිහට මේ අරමුණම ඉදිරිපත් කරන එක සරණ ගිහිල්ලා ඒක ගෙවක් වෙන තාලෙට ඒක ක්ෂය වෙන තාලෙට ඒක වැය වෙන තාලෙට කටයුතු කරනවා නම් දැක දැක දන දන කෙලස් කපනවා කියලා කියනවා. ඒකට කියනවා ආශ්‍රව ක්ෂය කරනවා. එහෙම නැතුව මේ අරමුණ සමවැදුනට කෙලස් කැපීමක් වෙන්නේ ධ්‍යාන ලැබෙනවා. ඒක ditta ධම්ම සුඛයක් විතරයි. ඒකත් ලොකු දෙයක්. මේ අසහනකාරී ලෝකයේ මේ වගකීම් භරිත ලෝකයේ පෞල් ළමදරුවන් රකින්න ලෝකයේ ඒ කෙලෙස් වලින් වෙන් වෙලා ස්පාසුවක් ලබන එකත් ලොකු දෙයක්. හැබැයි ඒකට කෙලෙස් කැපීම කියලා සරුවචන්සේ පාවිච්චි කරන්නේ නැහැ. කෙලෙස් කැපෙන්නේ කෙලෙස් ඇතිවීමට හේතු වෙන්නා වූ අරමුණ කොටු කරලා කෙලෙස් කොටු කරන්නේ නැහැ. අරමුණ කොටු කරලා ඒ අරමුණ දෙසම අනුපස්සනා කිරීමෙන් විපස්සනා කිරීමෙන් අරමුණ ගෙවන් වෙන තැනට, ක්ෂය වෙන තැනට, වැය වෙන තැනට ගිහිල්ලා ඒ යෝගාවචරය අරමුණේ ක්ෂය වීම, වැය වීම, කෙලස් වල ක්ෂය වීමක්, වැයීමක් විතර දකින්නවනම් කමඨාන් සුද්ධ කරන්න ඕනේ ඒක දන්නේ නැති නිසායි මේ අරමුණේ ක්ෂය වීම වැය වීම සතිය ගෙවී යෑමක් සමාධිය ගෙවී යෑමක් සදාචාරය නැතිවීමක් කියලා අපේ ඔළුවේ තියෙනවා මේ කුණු වෙච්ච පොල් ගෙඩියක් වගේ තියෙන මේ ඔළුව ඇතුලේ වැරදි මත. ඒව තියෙන කාල කොච්චර කමටහන් සුද්ධ කරුවත් හරියන්නේ. එයා කරන්නේ ගෙවෙන අරමුණට හයියෙන් හුස්ම අරගෙන ආයෙ වැඩි කරන එක. එහෙම නැත්නම් ඒ ගෙවෙන එකට මුණ දී ගන්න බැරුව හිත නින්දට වටන එක. එහෙම නැත්නම් ඒ වෙලාවේ වර්ධිත අඳුර ගන්නව අරමුණ ගෙවුන කෙන සතිය නැති වුණා. අනේ මම මේ සතියෙන් ඉන්නකොට සතිය නැති වුණා කියලා තමන් විහිම්ම මේ උපයාසපයා ගන්නාලාද ඒ නික්ලේශී తত্ত্বය සාපේක්ෂ නික්ලේශී తত্ত্বයට යෝගාවචරය වසුරු හෙලනවා. ඒක නැති කරන්න භාවනා කරලා බෑ. බණ අහන්න ඕනේ. අපි ඉස්සලා කෙරුවාගේ ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. ඒ සාකච්ඡා කරනකොට ඒ අදාළ කරුණු අපි මේ බණට භාවනාවට ආපනතියත් එක්ක කතා කරලා වැඩක් නැහැ. ඒගොල්ලන්ට ඒක හිතා ගන්න පදනමක් නැහැ, පසුබිමක් නැහැ, අත්දැකීමක් නැහැ. ඒක නිසා අපිට මේක කතා කරන්න ඊහා සමාන කෙනෙක් අපිට හම්බ වෙන්න ඕනේ. ඒකට බුද්ධ ශාසනය කියලා කියන එක දුර්ලභ දෙයක්. අපිට මේ හම්බෙලා තියෙන ඉතාම දුර්ලභ දෙයක්. ඒ නිසා දිගින් දිගට දිගින් දිගට මේ හම්බෙන தত্ত্বය අර්ථිතී වේදිකාව උඩ මේ රංගනේ මේ ජවනිකාව මේ සිද්ධි වැට සිද්ධ වෙන්න ඕන මොකද්ද මොකක් හරි කරදරයක් ආපු වෙලාවේ සරණ යන්න ඕනේ අරමුණ මොකද්ද කියලා තමයි තේරුම් ගන්න. තේරුම් ගත්තේ නැත්නම් නන්නත්තර අරමුණ දිගේ යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට කිසිම හවුවරණක් නැති පිටකොන්දක් නැති චරිතයක් නැති පෞරුෂත්වයක් නැති කෙනෙක් බාටපත් වෙනවා. එතකොට කතරගම දෙවියෝ පස්සෙත් යනවා අතෙන්ට මේ මේ පිළිතුරු ගැට ගන්න යනවා මෙතෙන් සෙත් කවි කියන්න යනවා ඉතින් අන්නත්තා ඊට පස්සේ අහනවා පිළිතුරු කියන එකද වඩා හොඳ සෙත් කවි කියන එකද වඩා හොඳ නැත්නම් අර අර දෙවියන් ආශිර්වාද වන්දින එකද නැත්නම් කොයි බෝධීන් ආශිර්වාද සත්‍ය තියෙන්නේ කියලා ඉතින් নানা ආකාර ප්‍රශ්න ඉතින් ඒවා ගැන විවේචනය කරන්න ගියාම අපි බුද්ධ අහංකාරෝ නෙවෙයි කියලා බැනුම් අහන්න වෙන වෙලාවලුත් තියෙනවා ඒ මොකද යෝගාවචරය දන්නේ නැහැ අපි යෝගාවචර නොයනට්ටේ නෙවෙයි ගැන නෙවෙයි කතා කරන්නේ. යෝගාවචරය දන්නේ කලබලයක් වෙච්චාම කොරස් කටේවත් අත දාගන්න බැරි වෙනවා. ඒ නිසා කල්ැතුව කොරස් කට අල්ලලා තියාගන්නේ. නැත්තම් කලබල වෙච්ච ලාය කොරස් කටේවත් දාන්න බෑ. ඒ නිසා <clears throat> පරියන්කේ කලබලයක් වෙච්චාම මොකද්ද මූල කර්මස්ථානේ කියලා දන්නේ නැත්තම් තාම ඒ කියන්නේ ගන්නක් නැකට හැරමිටියක් අරගෙන නෙවෙයි ගිහිල්ලා තියෙන්නේ. ඒ වටනකොට වාංගු වෙන්න දෙයක් නැහැ. ඒක සක්මන් කරනකොට තමයි අරමුණු කළ යුත්තේ මොකද්ද කියලා දන්නේ නැත්නම් අසරණයි අනාථයි. එදින්ද වැඩවලදී සතිය පිහිටවන්න ඕනේ අරමුණ මොකද්ද කියලා දන්නේ නැත්නම් අසරණයි අනාථයි. ඒකට උදව් කරනම කාටවත් බෑ. ඒ නිසා අපි ආධුනික යෝගාවචර නොඋනත් සියලු දෙනාගේ බෞසුත භාවය සඳහා මතක් කරගනිමු. වැඩි දුර විස්තර අවශ්‍ය නැහැ. පරියංකේ ඉනකොට ඉඳගෙන ඉන්නවා කියන එකට හිත යොදන්න පුළුවන් නම් ඒක තමයි අපිට තියෙන සරණං ඛේමං එහෙම නැත්නම් ക്ഷേම භූමිය. ඒක දන්නේ නැත්නම් ඉතින් අපි ආස්වාස් ප්‍රසවාස බලන්න ඕනද ආස්වාසේ මුලැමැදාක බලන්න ඕනද පිම්බීම හැකිලින් බලන්න ඕනද ප්‍රසවාසයේ අග බලන්න ඕනද කියලා নানা ප්‍රකාර ප්‍රශ්න. ඒ මොකද ගත යුතු අරමුණ හදිස්සියට ඔය ඔක්කොම හොයවෙන්න බෑ හදිස්සියට තියෙන්නේ ළඟ තියෙන අරමුණ අල්ල ගන්න ඕනේ. ඒක විස්තර හොයන්න ගියොත් එහෙම අපි අවස්ථා පන්නනවා. ඒක හල්ලගත්තට පස්සේ විස්තර හොයන්න පුළුවන්. සාපේක්ෂව යන්න ඕන. සක්මන් කරනකොට මම දැන් ඉඳගෙන නෙවෙයි. මම දැන් හිටගෙන නෙවෙයි. මම දැන් බුදියාගෙන නෙවෙයි. මම මේ ඇවිදිනවා කියන එක දන්නම කොච්චර සක්න කියන්නේ. ඊට වැඩිය මහා ලොකු දෙයක් නෑක මුලමඳාක බලනවා. මම දකුණ බලනවා. හැරෙනකොට බලනවා. ඔක්කොම අතිරේක විස්තර. හදිස්සියේ තක්කමුක්කේ කොරස් කටයක් දාගන්නලු ඕ හැන්නේ යන්න එපා. ඒක හොයාගත්තට පස්සේ විවේක වෙනවා නම් ඊට පස්සේ බලන්න මම කොහොමද දකුණු කොහොමද එසවීම යැවීම තැබීම කොහොමද හැරෙනකොට කොහොමද සද්දයක් ඇහෙනකොට කොහොමද කොහොම අතිරේක විස්තරය. නමුත් මේ මූලිකදී ආධුනික මනස නැතුව ඔය කොච්චර විස්තර කතා කරත් ඒ යෝගාවචරයට සම්පූර්ණ චිත්‍රය දැකලා නැහැ. එදිනෙදා වැඩ කරනකොට මීට වැඩිය தත්ත්වය ටිකක් සංකීර්ණයි. එචින්දා වැඩ කරනකොට බලන්න අපි මෙහෙ වෙන දේ චේතනාම්බිකවේ කම්මං වදාම. ඒ කියන්නේ හැම කර්මාන්තයක්ම කර්මයක්ම චේතනාවක් පිටිපස්සේ තියෙනවා. ඒ නිසා මේ චේතනාව ක්‍රියාත්මක කරනොත් දහසකුත් එකක් වැඩ සිද්ධ වෙනවා මේ ශරීරය හරහා. චේතනාපූර්වක වැඩේ තමයි අපි එචින්දා වැඩ කරනකොට අදිශ්‍යයකට මේ හැරමිටියට ගන්න. ඉතින් ඒක කායිමත් අහන්න දන්නේ නැහැ. කවුරුත් කිව්වට වැඩක් නැහැ. Taman දැනගන්න ඕනේ මෙතන මෙහි උනේ මොන චේතනාවෙන්ද මොන විඥාණයෙන්ද මොන සසංකාරයෙන්ද කියලා ඒක දැනගන්න නැමැතිල්ල වැඩ කරනකොට බලන්න එක වැඩක් එක වැඩකට කරන ගමන් මේ චේතනාව මේ ඕන නැටි. ඒකට ඔය අපි හදිස්සියේ තක්මුක් වෙන වෙලාවේ মালටි ටාස්කින් කරන වෙලාවනේ එතකොට අපිට පුළුවන් වෙයි අර එක වැඩක් එක වැඩකට කරන වෙලාවදී ගත්ත අත්දැකීමෙන් ආ මේ වෙලාවට හදිසි වුණොත් කලකොල වුණොත් ඊට පිටවන්න ඕන මේකේ ඒකත් ඇත්තටම ඉරියව්වක් විතරයි. ඒකත් ඉරියව්වක් විතරයි. ඒක නිසා මේ ඉරියව්වේ හිත පිහිටීම තමයි කායන පස්සනා කියලා කියන්නේ. ඉතින් අද ලංකාවේ තියෙන ගොඩාක් භාවනා ක්‍රම කායනපසනාව ඉක්මල කියලා චිත්තානපසනාව කතා කරනවා වේදනානපසනාව කතා කරනවා ධම්මානපසනාව කතා කරනවා ඉතින් උඟ දෙනෙක් හිතනවා මේ කායනපසනාව ඉක්මල යන්නේක ඉහළ පන්තියෙන් පටන් ගන්න වැඩක් දියුණු වැඩක් කියලා විවේචනය කරන එක නෙමෙයි මම මේ කියන්නේ මුසර්වචන්සේ පෙන්ලා දෙලා තියෙන්නේ අනුභව සික්කානුභව කිරියානුභව බඩපදා ඉතින් යම් කෙනෙක් කායනපසනාව යකිනවනම් මම මේක හොඳට දියුණුයි මට ඒක හොඳට දන්නවයි කියලා ඒ වේදනානුපසනාවට යයි. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ආධුනික කෙනෙකුට කියන්න ඕනේ කලබලයක් වෙච්චාම හිත පිටවන්න ඕනේ තැන. සරණ යායුතු තැන. ക്ഷേමයි කොහෙද තියෙන්නේ? ക്ഷേම භූමිය කොහෙද කියලා. ඒක දැනගත්තට පස්සේ මතක තියාගන්න මේ ക്ഷേමියත් අකුසලයක්. මේ ඉඳගෙන ඉන්නකොට පරියංග කරනකොට මේ දැනෙන කය පිළිබඳ දැනෙන මේ අරමුණත් අකුසල භාවක ධර්මයක්. ඒක මේ ගෙදර ගිහිල්ලා රාම කරලා ෆොටෝ ගහන ඉන්න එකක් නෙවෙයි. මේ සක්මන් කරනකොට මම සක්මන් කරනවා කියලා දන්නේ එක අකුසල පාපක ධර්මයක්. ඉදිරියට වැඩ කරනකොට කලකොල වෙනකොට තමයි සතිය පිහිටියා නම් පිහිටන දේ ගොරෝසුට කණුවක එල්ලෙනවා. පාපක අකුසල ධර්මයක්. ඒකම නැවත නැවත කරනකොට ඒක ගෙවන් වෙන බව තියෙන නිසායි ඒකට විදුහාම්තුරවන්න මෙතෙන්ට ගෙනල්ලයි පාඩම උගන්වන්න වෙන නිසා අකුසලයක් තමයි විශාල අකුසලයක් නැති කරන මේ අකුසලේ අල්ලපං අල්ලලා ඒක දිහා අනුපස්සනා කරනකොට විපස්සනා කරනකොට චිත්ත නියාමයක් වැඩ කරනවා ඒ අරමුණ ගෙවන් වෙනවා දැන් ඒතර මේ අරමුණ ගොරෝසුර තීදී අල්ලගෙන ලෝකයක් අරමුණ අයින් කරා ඊට පස්සේ මේ අරමුණත් මධ්‍යස්ත සූක්ෂම භාවයට යනකොට ඒ යෝගාවචරය දන්නවනම් දැන් මට ලෝකයක් අරමුණු නැහැ. තිබුණේ මේ එක අරමුණු මේ දන්න කියන පරියන්කය ඉඳගෙන ඉන්න ඉරියව නැත්නම් ඒක ඇතුළේ තියෙන ආනාපාන කියන විස්තරයක් වෙන්න පුළුවන්. නැත්නම් සක්මන් කරනකොට තියෙන ඇවිදින ඉරියව්ව. එහෙම නැත්නම් තමන් කරන කුඩාණු කුඩා ඉරියව්. මේකත් අකුසලයක්. ආහන්නේ අකුසලට හිත දාලා ඒකම නැවත නැවත බලනකොට මේක ගිවන් වෙන බව දැන් පුහුණු යෝගාවචර දාන්න. ඒක දාන්නේ සමාඩ පරියන්කේ. ඒක දාන්නේ සමහර ලාවට ඒ ඉන්න බව දන්න, දැනි ගැනීමට ගන්න, නිමිත්තට ගන්න ආස්වාද ප්‍රසවාසි ගෙවන් වෙනකොට. ඉතින් මෙතෙන්දි බරපතල ප්‍රශ්නයක් එනවා යෝගාවචරේකට මේක ඉස්සල්ලාම මට මතක් කරපු වෙලාවේදී කෙනෙක් ඒ ප්‍රශ්නෙත් ඇහුවා. හරි හරි ස්වාමීන් වහන්සේ දැන් ඔන්න ඔබ වහන්සේ අපට කියලා දුන්නා. මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනම් ලෝකයක් ගෙවල් දොරවල් ගෑනු දරුවෝ රත්තරන් මිලිමුතු හරක බාන චංචල නිශ්චල දේපල ඉවරයි දැන් තියෙන්නේ කය විතරනේ දැන් කය කියන්නේ දුකක් දරතයක් මා වදයක් නමුත් මේ කය දන්න නිසා ලෝකයක් ප්‍රශ්න ඉවරනේ ඔන්න දැන් කය බලනිනකොට ඒක සියුම් වෙලා මේ හතර මහා ධාතුන් වෙනුවට වායෝ ධාතු විතරක් පේනවා කය කියන්නේ හතරක් ධාතුනේ ඒ හතරෙන් එකනේ වායෝ ධාතුව කියන්නේ ඒකේ සෙල්ලමක් නෙමෙයි. ආනාපාන කියන්නේ දැන් ආනාපානට හිත ගියයි කියලා කියන්නේ කයේ තියෙන පටවි ධාතුවෙන් කරදර නැහැ. තේජෝ ධාතුවෙන් කරදර නැහැ. ආපෝ ධාතුවෙන් කරදර නැහැ වායෝ ධාතුව. උන වායෝ ධාතුවක් දැන් සංසිඳනවා කියන්නේ. ආශ්‍රපස සංසිඳනකොට අන්න කීයේකි. කියන්නේ මොලේ උකුණක් තරම්වත් මොළ ධාතුවක් තියෙන කෙනෙකුට තේරෙනවා. දැන් ඉතින් ඔන්න කෙලස් කෙවෙන්න පටන් ගන්නවා. එතකොට ලෝකයක් කෙලස් ගෙවිලා. මේ මේ කියන දී ඇති තත්ත්වේ. ආ දැන් හරි දැන් ඔන්න ගෙවෙනවා. දැන් මේක තේරුම් ගත්තයි කියමු. තේරුම් ගත්තට පස්සේ යෝගාවචර කතෝසලා කියනවා හරි. දැන් සක්මන් කරනකොට මොකද්ද ගෙවෙන්නේ? චක්මනේදී කොහොමද මේක දැනගන්නේ? ආනාපාන දැන් හරියටම රාත්තල් ගානෙන් කීයකනේ තොන් ගානක් තිබුණා ආනාපාන දැන් උන රාත්තල් ගාන්න බැහැල දැන් ග්‍රෑම් ගාන්න බහිනවා කියලා ඒක තේරෙනවනේ. බර දැන් ආනාපාන පරියන්කේදී කොහොමද වැඩේ? පරියංකේට මේ දීයේදී න්‍යාය ක්‍රමයට කියනවනම් පරියංකේ ඉබේ කරන තැනට ගියාට පස්සේ තමයි වැටෙන්න පටන් ගන්න. අපි ඔය වම දකුණ කියන තාක්කල්, එසවීම තැබීම කියන තාක්කල්, එසවීම යැවීම තැබීම කියන තාක්කල් වැඩේට බහලා නැහැ තව. පිටිය සකස් කරනවා විතරයි. යම් වෙලාවක ඊතන gediye පිටින්ම වැටෙනවා මම ඇවිදිනවයි කියන එක. ආන්න එතකොට තේරෙනවා මම යා නැතුව ඇඟ ඇවිදිනවා මම මේක දිහා බලන ඉන්නවා ඒකට කියනවා අනායාසයෙන් සක්මන් කරනවා ගෙහෙම ඉන්නකොට හිතවිලිත් එන්න පුළුවන් ශබ්දත් එන්න පුළුවන් වේදනත් එන්න පුළුවන් ඔත් යෝගාචර දන මේ එකකින්වත් මම මේ ඇවිදිනවා කියන එක යටපත් කරන්න බෑ පරිමර යටපත් කරන්න මම ඇවිදින බව දාන්න ආන්න එතකොට තේරෙන පටන් අර ගන්නවා අච්චර අස්තර විස්තර මොනවත් නැහැ දැන් ඔන්න අරමුණ නිකන් ඕටෝ පයිලට්ින් යන්න පටන් ගත්තා එයා විසින් මෙයා කරගෙන යන්න පටන් ගත්තා කවදා හරි හිතන්න පැවිදිලා අවුරුදු 20ක් විතර මහානකම් කරනකොට දාන පින්න පාත යනවා කියන එක ඔය සක්මන් කරනවා වගේ මේ දිනදා වැඩක් එතකොට යාට සක්මන් කරනවා කියලා පැවිදිච්ච අලුත් දවසේ මේ මේ සමාජ පින්නපාත යනකම් පැවිදිච්ච අලුත් දවසේ පින්නපාත යන්නේක ලොකුම ලොකු උත්සවයක් ලොකුම ලොකු සිලිලාරයක් ඒ තාකල් කවදාකවත් යාට ඒකේ හිත පිහිටන්න බෑ ඒකේ මේ වශීභාවයක් ගන්න බෑ මේක ලොකු දෙයක් නේ පැවිදිච්ච ගම දැන් හෙටත් යනවා අනිද්දත් යනවා අනී අර අර තියෙන සිලිලාරය අර සක්මන් යන කරනකොට සමා වෙන්න පින්නපාත යනකොට තිබුණ අර ආශ කරන ගතිය සතියයි දෙකයි තුනයි යනකොට උදේට කනවා දවල්ට කනවා ගෙපින්ට පාත පාත්‍රේ ගන්නවා ධක්මන් කොල්ල එනවට පළවෙනි දවසේ සිටිලා හරි නෑ. ඒතර යෝගාචරයට වෙන්නේ ධක්මණෙන් උපදින පිං අඩු වෙනවයි කියලා. නම සිද්ධ වෙන්නේ මොකද්ද මේකේ ජීඳ ආකෘතියක් වඩපත් වෙනවා. පත් වෙන අනායාසයෙන් පින්න පාත යනවා පින්න පාත එනවා ඕන්න කෙලස් කැපෙන්න පටන් ගත්ත තැන. ඒ නිසා કોઈ කෘත්‍ය හෝ නිතිපතා කරලා ඒක පුරුද්දට කරන තැනට යන්න පුරුද්දට තේරෙන නැගෙන පරියංකය සක්මන වතපිලිවෙත බුද්ධ වන්දනාව නිතිපතා කරනවා නම් අනිවාර්යයෙන්ම යෝගාචරයට ඒකට විශේෂ දීලාරයක් 아무තු සකස් කිරීම කරනවා නම් ඒ ඔක්කොම සංස්කාර වලට මේක දැන් අසංස්කාරිකව කටයුතු කෙරේ එහෙම කටයුතු කරනකොට ඒ යෝගාවචර දැනෙන්නේ මේ උද්දිවේලේ දකින කුකුලාගේ කර්මලා මේ වේලේ වෙනේ සකසේම සූතු වෙලා කියලා ඉතින් පින්ඳ පාත ගියයි කියලා ඉතින් මහා ලොකු දෙයක් නෑ හැමදාම වන්දනා කරුවයි කියලා කිය ඔය ගාලල්ල ඒ වතපිළිවෙත හැමදාම කරනවා ගායති යෝගාවචර හේබානවා මොකද එයා දන්නේ නැහැ මේ නිජපතා කරනකොට සංස්කරණේ අඩු වෙනකොට මේකට තියෙන සීලාරේ අඩු වෙනවා කියන්නේ කෙලෙස් අඩු වෙනවා කියන්නේ. අපිට සදාචාරය උගන්වන්නේ ඕක නෙවෙයිනේ. දහම්පාසල උගන්වන්නේ ඒක නෙවෙයිනේ. අපිට උනන ආයෙසර මැරිලා ආයෙත් පැවිදිලා ආයෙත් ඉස්ලාම් දාස පින්නපාත යනකම් ඉතින් සංසාරේ ඉල්ලා හිටියේ. දැන් මේක ඉවරයි. දැන් පින්නපාත ගිහිල්ලා ගිලේපාවල අනේ මම මැරියා. ලබනාත්මෙත් හත් අවුරුදේ පැවිදියා. පැවිදිලා අනේ පින්නපාත අරගෙන මට යන්න ලැබේවා කියනනම් කොච්චර සංසාරේ පැතිල්ලද කියලා හිතන්නේ. අපි මොනවද පතන්නේ කියලා හිතන්නේ. මේ ගත්ත පැවිද්දේ ගත්ත පාත්‍රේ ගත්ත චර්යාව හැමදාම කරනකොට ඒකෙන් ලැබෙන සීලාරය අඩු වෙනවා කියන්නේ තණ්හාව අඩු වෙනවා කියන එක නෙමෙතන කියන්නේ මේක තේරෙන්නේ නැහැ ඉතින් කම්මැලිකම වැඩි වෙනවා කියන ඒකාකාරීකම වැඩි වෙනවා කියන නීරසකම වැඩි වෙනවා කියන මේක මයි මොකක් හරි කර්ම දෝෂයක් වෙන්නද කියලා සත්‍ය නැති වෙලා වෙන්නේ නැති නැත්නම් ඉති සද්දාව බහැලා වෙන්නේ නැති අප්පා ඉස්ලාම් දාශ පාත්‍රණ බින්දු පාත්‍රණ මොනතරම් ජොලියක් තිබ්බද බලන්නකෝ දැන් නැහැනේ. නැනිද මැද්ද මේකට බේත් පෙත්තක් මොක හරි ආයසරයක් ඉස්ලාම් බින්දු පාත්‍රණ යනවා වගේ දැනෙන්න මේකේ ආය තණ්හාව ඇතිකරන ආය සිල්ලාරය ඇතිකරන ක්‍රම ආහන ඔය විදිහට අපි පුදුමාකාර විදිහට මේ ආර්යයන් වහන්සේලාගේ භාෂාව පෘථග්ජන ලෝකේ ආර්යයන් වහන්සේලාගේ කුසල් පුතග්ජන ලෝකේ පව්. පුතග්ජන ලෝකේ කුසල් ආර්ය විවරේ පව්. මේ දෙක වෙනස් වෙන්න යෝනිසමනස්කාරය පහළ වෙන්න ඕන. මේ දෙක වෙනස් වෙන්න සම්මාදිට්ඨියක් පහළ වෙන්න ඕන. ඒක නිසා ජීවිතයේ යම් ඒකාකාරීකම නිරසකමක් තියෙනවා. ඒක වෙනම කතාවක්. ඒ චේදී අරින්න නැතු ඒක කරනවා නම් ඔන්න දැක දැක දන දන තෘෂ්ණාව කැපෙන හැටි තේරෙනවා. එතකොට ඒක නිසිපතා කරනකොට ඒකට ද්වේෂිකුත් නැහැ නේ ද්වේෂය තියනවා නම් කරන්න බෑනේ. ද්වේෂය තියෙනවා කියනක නතර කරනවා. මට බෑ ඕක වැඩක් නෑ ඕක කොච්චර කෙරුවත් වැඩක් නෑ කොච්චර පින්න පාදිලා දැන් පින් සිද්ධ වෙන්නේ නෑ. පින්න පාත් අතහැරලා දාන්න. කාටද කියනවා බට්ටිය කරාම මම ඉන්න කාමරෙට මම කාලා බුද්ධිය ගන්න එක ලාභයි. ඉතින් මේකට තමයි මේ ලෞකික ඥාන කියලා කියන්නේ. ඒ තියෙද්දි ධර්මිතයක් අරගෙන හරි කමන්න වැනි වැනි හරි කමන්න පින්නපාත යනවනම් මොන්න තරම් වීරියක්ද කියලා හිතන්න මොන තරම් වීරත්වයක්ද කියලා හිතන්න පින්නපාත කියලා මොනම සිල්ලාගයක්වත් නැහැ අපින්නපාත යනවා මොකද ඉස්ලාම් දාසේ ගියාට පස්සේ ගොඩාක් අකුසල් සිද්ධ වෙලා තියෙනවා ලොකු සිල්ලාගයක් ලොකු කැමැත්තක් ලොකු තෘෂ්ණාවක් දැන් ඒකම කරන තෘෂ්ණාව අඩුයි ආ මේ විදිහට මේ එදිනදා වැඩවලදී මේ අරමුණු කරන දේ එකම වැඩේ නැවතිල්ලේ සතියෙන් කරනකොට ඒකට නීරසකම පහළ වෙනවා කියන්නෙම තෘෂ්ණාව අඩු වෙනවා කියලා හිතා ගන්න. ඒකාකාරීකම පහළ වෙනවා කියන්නෙම අල්ලබදා ගන්න ගතිය අඩු වෙනවා කියලා හිතන්න. කම්මැලි නීරසකතිය එනවයි කියලා කියන්නේ මාර්ගයේ කොක්ක දිගහැරලයි කියලා හිතන්න. මේ ජීවිතේ යනවයි කියලා කියන්නේ බුදුන් කියලා හිතන්න. මේකටයි වත කියලා කියලා හිතන්න. ඉතින් එතකොට අපිට ලෝකයාගේ සිලිලාරේ ලෝකයාගේ මේ උද්‍යෝගයේ ලෝකයාගේ සංවේගය නෙවෙයි අපි ළඟ තියෙන වෙනම දෙයක්. අපි ළඟ තියෙනවා ගත්ත වත ගත්ත වැඩපිළිවෙල නිතර දිගටම කරගෙන යනවා කිසිම ප්‍රතිලාභයක් නැතුව. කිසිම සිලිලාරයක් නැතුව. කිසිම හිත උද්දීපන ගතියක් නැහැ. යා දන්න උද්දීපන ගතියක් නැතුව දිගට කිරිල තමයි කරන්නේ. අහන්නේ මේ විදිහට මේ අරමුණ සහ ඉරියව්වේ අරමුණ සහ ඒ අරමුණ හඳුන්වා දීමෙන් කරන දැන් ලෝකයක් අරමුණ නැති කරන එක විතරයි වෙන මොකක්වත් නෙවෙයි. ඒ අරමුණත් එක්ක ගොඩාක් ඇසුරු කරන්න ඕනේ අරමුණ සාමාන්‍ය දෙයක් වඩපත් වෙන. එහෙම නැත්නම් ඕටෝ පයිලටින් වැටෙන. වැටෙනකොට ඒකේන ආඩම්බරෙන් කතා කරන්න හිත දෙන්නේ නැහැ. හරි කම්මැලි දැක්කට. ඒතියෙදිත් කරගෙන ගියොත් ඔන්න අරමුණ එන්න එන්න බොඳ වෙන ගතිය, ඡය වෙන ගතිය වැය වෙන ගති, නිරුද්ධ වෙන ගති, පටිනිස්සග්ගන ගති පහළ වෙනවා. ආනෙම පහළ වීගෙන යද්දී මේක බුදුහාමුදුර අපට පෙන්නනවා සමහරු දකින්නවා ඒ ගත්ත අරමුණ රූපාරම්මණයක් නා රූපේ රූපණ ගති අඩුවෙගෙන අඩුවෙගෙන යනවා. ඉද්දන ගති අඩුවෙගෙන අඩුවෙගෙන යනවා. කුප්පණ ගති අඩුවෙගෙන අඩුවෙගෙන යනවා. එතකොට භෞතික විද්‍යාඥයාට එතනින් අල්ලන්න පුළුවන් අපි අරමුණු මාරු කරුවොත් තමයි අරමුණෙන් අරමුණට අලුත් මූණවරවල් අලුත් රසවල් ඇති වෙන්නේ එකම අරමුණක් බොහෝ වෙලා සිදු කරනකොට ඒකාන්තෙම තෘෂ්ණා වෙනුවට ඒකාකාරීකම නීරසකම් මතුවේ. මෙන්න මේකට වෛර නොකර ඉන්න එකයි ඥානෙ කියන්නේ. මේකට වෛර කරන එකේ මේකට කරන වෛරයේ වක්‍ර දර්ශනයක් තමයි ප්‍රශ්න කරනවා කියන්නේ. ශකයක් පාඩපත් කරගන්න. නැත්නම් මගහැරලා නින්දට වැටෙනවා. ඉතින් ඒකකොට කතු වතුර දහක් කළා කලේ බින්දා වගේ තේරුමක් එන්න මේ බය එපාකම නීරසකම තියෙද්දි මම එක තැනම කරකිනවා වගේ දැනෙද්දි මම අරින්නේ මම දිගටම කරගෙන යනවා කියන්න ගත්තාම මාර්යා ගහන කොක්කේ කොක්ක දිගෑරේ. හැකිල්ලක් නෙමෙයි තවදුරටත්. ඒතර තමයි තේරෙන්න පටන් ගන්නවා මේ සංසාරේ කරබු දෙයක් නෙමෙයි ඉල්ලුම සැපීම නීතිය නෙමෙයි වැඩ කරන්නේ. මම දන්නවා මේක ඒකාකාරී ඒත් මම මෙතෙක් ගෙනාව මගේ මේ චර්යාව මේ අපදානෙ. පාවා දෙන්නේ නැහැ. දිකට ගෙනියනවායි කියනකොට මේ කියන තේරෙන පටන් ගන්නවා රූපේ රූපණ ගතිය කුප්පණ ගතිය ගෙවෙනවා විතරක් නෙවෙයි වේදනාවේ තියෙන සැප දුක් දෙක අනුව මාව මෙහෙවන ගතියත් අඩු වෙන්න පටන් ගන්නවා. සැප ලැබුණත් දුක ලැබුණත් මම මේක දිකට කරනවා. එතකොට මාහරයට ඇවිල්ලා ඔබ මේක කෙරුවොත් මම ඔබට සැප දෙන්නම් මේක කෙරුවොත් දඬුවම් කරනවා කිව්වම මාහරයට ගම්බ බම්බු අහගන්නේ ඔබ සැප දුන්නා දඬුවම් කරුවොත් මම කරනවා. වටන්න බෑ. මොන්න තාලෙන් වටන්න බෑ. ඒකට කියනවා අනුපස්සනාව නැවත නැවත බැලීම. ඒකටම කියනවා විපස්සනාව කියලා. ඉතින් මායя නාසණු දෙක දාන්නේ මේ සැප දෙන්නම් මේ දඬුවම් දෙන්නම්. ඉතින් මේකෙන්නේ අපි මේ ලෝකයා අපිව මෙහෙවන්නේ. කාමයට මෙහෙවන්නේ. මේකෙන්නේ ආමිෂයේ මෙහෙවන්නේ. ඉතින් මේ ආධ්‍යාත්මයට යන්න නම් මට බඳක නෑ ඔය අපි කොටල වැල්ලේ කරද්දි මම හිතන්නේ අනුර මාත්‍ය මතක් කරා. අරුණ මාත්‍යනේ අරුණනේ හරි. වැර හොඳ දෙකක් 2.6ක් යනකොට වැරදි එකක් සිද්ධ වුනේ නැත්නම් ප්‍රෝග්‍රස් එකක් නැහැ කියලා. මතක සාර්ථක 2.6ක් යනකොට එකක් වරදින්න ඕන. දිගටම සාර්ථක වෙනවා කියලා කියන්නේ මහ බෝරින් ලයිෆ් එකක්. සාර්ථකත්වයේ සාර්ථකත්වයේ කැපිපෙන්නේ ඉන්න වරදින තැන. ඉතින් අපි හදන්නේ අපේ දරුවෝ හැමදාම සාර්ථක වෙන්නනේ. අපි plan ගන්නට හදන්නේ කවදාවත් වරදින්න නෙවෙයිනේ. හැබැයි අන්තිම වරනකොට වැරදිලා. ඊට වැඩිය කොච්චර නම්බුකාරද වань තුනට එක ප්‍රොපෝෂන් එකේ තියලා තුනක් හරියනට එකක් වැරදුනොත් ඒක තමයි අර හරියන එකේ සාපේක්ෂ වටිනාකම් පෙන්වන දේ. කිසිම අපිට උගන්නන ෆෝමියුලා එක තියනවාද කියලා බලන්න ඕන. මේ මෑතකදී බ්‍රේන් එක ගැන හොයනකට ගත්ත දෙයක්. වැරදිච්ච වෙලාවට තමයි අපිට පේන්නේ සාර්ථක වෙන එකේ වටිනාකම. සාපේක්ෂ වටිනාකමක් තියෙනවා. ඒ නිසා අපිට සැප තුනක් හම් වෙනකොට දුක් එකක් හම් වෙනකොට පෙත්ත කපලා. කඳ හරහා වදින්න එකක් වදින්න ඕන. නැත්නම් කවදාකවත් අර ලැබිච්ච සැප තේරෙන්නේ නැහැ අපට. ඒකේ බුදු පන්දි ස්වාමීන් වහන්සේ කියනවා හැමදාම පාටියක් තියෙන දිවි ලෝකෙට ගියාට පස්සේ මල බෝරින් කියලා. ඇයි හැමදාම නන්දනවනේ පෙන්කල කියලා ඉන්නවා. එතකොට හිතෙනවා අනේ මනුස්ස ලෝකෙ කොච්චර සැපද මේ මිනිසුන් සැපදුක ප්‍රොපෝෂනේට් නේ. අවබෝධයට ඥානෙට ඉඩ තියෙනනේ. අර සදාකාලික පාටියගේ සැප ඥානෙ නේ. සංසන්දනාව ඥානේ නැහැ. අපි මේ විඥාන විසින් අපි මෙහිවන්නේ හැමදාම හරියන්නේ. මේ මේ තුනට එකක් සැප තුනට සැපට එකක් දුක බලාපොරොත්තු වීම අත්කිලමතාන යෝගේ නෙමෙයි මම මේ කතා කරන්නේ. මේක තමයි ෆෝමියුලා එක. 1.6යි 8ට 1 ලෝකේ ප්‍රොපෝෂන් එක. කොම්බෙල්ල කට්ට හැදෙන්නේ ඒකේ. සූරිකාන්ත මල්ලේ මැද ෆෝමියලා එක තියෙන එකයි. ඒ ඔක්කොම ලෝකේ තියෙන න්‍යාය ධර්මය. ඉතින් අපේ මේ ජීවිතේ මම වුණත් දරුවා වුණත් අම්මා තාත්තා වුණත් ඔය 2.6ට එකක් කියන ඒ ප්‍රොපෝෂන් එකට මේ මඟහැරවල අපි ආර්ථික නීති හැදුවට දේශපාලන නීති හැදුවට වරදිනවා. මේක තේරුම් ගත්තේ ඊදාසේ තේරෙනවා මේ වෙන්නේ වැරද්ද බාර ගන්න. බාර ගත්ත පස්සේ තමයි හරියන එක තේරෙන්නේ. එහෙම නම් සැප බාර ගන්න නම් ඔබ දුකත් අගේ කරන්න. ඉඳිරිල්ල පෙත්ත කපලා අයිෂින්ඩාව කේක් එකකින් මූණට ගහන්න ඕන පච්චස් ගන්න. අනේ එදාට තේරෙනවා ඔන්න කේක් කියන්නේ මොනවද කියලා. ආනේ එතකොට තියෙනවා මේ දුක සැප දෙකේ අපි දරුවන්ට දීලා අපි හදාන දින ෆෝමියුලා එක අන්තවාදී ෆෝමියුලා එකක්. ඒ හරහා තමයි මාරේ අපිට නාශනෝ දාලා තියෙනවා. සංඥා කියලා අපි තේරුම් අරගෙන ඉන්නවා. අඳුන ගන්න පුළුවන් දේවල් වල විතරයි ඥාණය තියෙන්නේ. හොඳට මතක තියාගන්න. ඥාණය තියෙන්නේ අඳුර ගන්න පුළුවන් දේවල් විතරයි. නමුත් ලෝකේ අඳුර ගන්න පුළුවන් ප්‍රමාණය 104ට වැඩිය අඩුයි. ඒතර 96ක් අඳුර ගන්න බෑ. ඒවා ඩාර්ක් එනර්ජි ඩාර්ක් මැටර්. ඒ සංඥාවක් පිටින් නැහැ. එතකොට අපි මේ 104 අල්ලගන්නේ මේ ඊර්ෂ්‍යා කරන්නේ, රණ්ඩු කරන්නේ, මාන්න වඩන්නේ මේ හතර තියේදී අපි අර 196ක් වෙන මේ අඳුර ගන්න බැරි ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ නැති එහෙම නැත්නම් ආයතනගත වෙන්නේ නැති මේ සත්‍යයට කවදද අපි විරුද්ධ වෙන්නේ මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන ලෝකේ ඇතිපැත්‍ය අපි රජවරු වෙන්න පුළුවන් ඇතිපැත්‍ය අපි above average වෙන්න පුළුවන් නමුත් ඒක රජ වෙන්න වෙන්නට නැතිපැත්ත අපෙන් අභාවයට යනවනේ එතකොට සංඥා කරන්න බැරි. හඳුනීම සඳහා ලකුණු තබන්න බැරි. ලකුණු අරුව අඳුර ගන්න බැරි දේට අපි සබ් කොන්ෂස් කියලා කියනවා. අන්කොන්ෂස් කියලා කියනවා. මේක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පෙන්වුවේ වතුර දාපු අයිස් කැල්ලක් 10ක් වතුරෙන් උඩ තියෙනවා. 9ක් 90ක් වතුරෙන් යට තියෙනවා. වතුරෙන් යට තියෙන කී උඩුකුර තෙරපම නිසායි 10ක් උඩ හිටින්නේ. අයිස් කැල්ල මොන බරක මොන පරිමාවක තිබුණා 10ක් තල්ලු කරනවා. ඒ න්‍යායක් ඉතින් අපි මෙතෙක් කල සංසාරේ හිටියෝ මතුවලා තියෙන අය 10%නේ. ඔකනේ මේ සංඥා වැඩ කරන්නේ. ඉතින් අපි කවදාද මේ යටි හිත දැනගන්නේ? අපි කොහොමද දන්නන්නේ මේ අපි ළඟ ගෙනාවු කර්මජ ශක්තිය, චිත්තජ ශක්තිය, ආහාර මේස ඍතුමේ ශක්තිය කොහොමද අපි දැනගන්නේ අපි මේ දන්න ෆෝමියුලා එකේ. මේක දන්නවයි කියලා කියන්නේ 96ක් දන්නේ නැහැ කියන එකට සාධකයක්. ඒ නිසා සංඥාව අතහැරියාට පස්සේ අපි 100ට 100ට විවෘත වෙනවා. එතකොට අපි නන්නත්තාරයි. එතකොට භාවනාවේදී අපිට වැටහෙන්නේ මම සහ මම නොවේ කියන සීමාව නැතුව යනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මම ආශාස ප්‍රසවාසය බලනවා. එතකොට මට හැප්පෙන තැන වෙනවා. වෙනවා මේ හොඳට පේනවා කියන්නේ ඇත්තකට නෙවෙයි. මෙතන තමයි හැප්පෙන්නේ කියලා දැන් හොඳට ආශාස ප්‍රසවාසය පේනවා. හැබැයි මේ නාසිකාග්‍රේද උඩු තොලද නැත්නම් මුළු ඔළුවද නැත්නම් මුළු පපුවත් සහිත ශෝෂණ පද්ධතියෙමද මේ ඔක්කොම පිම්බෙන්න ඇකිලෙන්න පටන් ගන්නවා. අරකෙම එක විකාරයක්. එතින් ගියාට පස්සේ හොඳට තේරෙනවා දැන් මම සහ මම නොවේ කියන සීමාව බොඳ වෙනකොට යෝගාචරය බය වෙනවා. සතිය කැඩිලා, සද්ධාව කැඩිලා, සමාධිය කැඩිලා ඉතින් රැදේ රැමෙද ප්‍රශ්න අහන්න පටන් ගන්නවා ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට ඔන්න මට හොඳට ආශ්වාස ප්‍රශ්වාස වැටුණා. දැන් මුළු කයම පිම්බෙන් හැකෙන්න පටන් ගත්තා. මේ මේ මහසෝනා ගහලාද එහෙම නැත්නම් මෙන පෙරේතෙක් ඇවිල්ලාද මොකක් හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අපි කැමති නෑ මම සහ මම නොවේ අතර කියන මේ සීමාව දෙදරනවාට. දෙදරනකොට මේ ඉතින් අර මම ආයනේ නැති වෙනවනේ. මගේ පොදිය නැති වෙනවනේ. මේ පොදිය දිනනවට කැමති නෑ. ඒ කියන්නේ අපි සංඥාවේ බැඳිලා තියෙන නිසා අපි දැන් මමයා කියලා අල්ලගෙන ඉන්න හිත ආස්වාස් පස්සේ හැපෙන නිමිත්තේ පණීතිය පරිදිය මරියාදාව සීමාව අල්ලගෙන ඉන්නේ අපේ නිමිත් අල්ලන්නේ. මේක බොද වෙච්ච ගමන් වෙන්නේ සංඥාව බොඳ වෙලා නැගෙන අපි ඒකට විරුද්ධව හටන් කරනවා. විරුද්ධව රණ්ඩු කරනවා. ඒ නිසා ඒ වගේ දෙයකට භාවනා නොකරපු එකනොල කතා කරන්න බෑ. භාවනා කරපු එකනට කියන්න තියෙන්නේ මේ සංඥාව අල්ලන තාක්කල් කෙලෙස්. අක්ඛේය සංජිනෝ සත්තා අක්ඛේයස්මින් පටිච්චිතා අක්ඛේයං නාති වත්තන්ති මාරදේයන්ති මච්චු නම් කළ හැකි ව්‍යාකරණ වචනෙට නැගිය හැකි හැම දෙයක්ම මාර්ගාශය නම් කොල කිය නම් කොට කිය හැකි අක්ඛේය කියලා කියන ප්‍රකාශ කරනවා අක්ඛේය සංජිනෝ සත්තා සංඥාව පිළිටන්නේ ප්‍රකාශ කළ හැකි දේ පමණයි ඒ අක්කේයස්මින් පතිතර ඒකේ අල්ලගෙන තමයි මම මේ අනන්‍යතාවයක් හදාන්නේ. මම ගෑණියෙක්, මම පිරිමියෙක්, මම වැඩිහිටියෙක්, මම බාලයෙක්, මම බෞද්ධයෙක්, මම අබෞද්ධයෙක් කියලා අපි දන්න 104 අල්ලගෙන මේ අනන්‍යතාවය රැකගන්න මැරණකම් පුදුමාකාර සටනක් කරනවා. මේ කිව හැකිද ප්‍රකාශ කළ හැකිද සටහන් ආකාර වශයෙන් පෙන්විය හැකිද ඉක්මවන්න බැරි තාක්කල් මාර රාජ්‍ය ගත කරා. යම් දවසක භාවනාවෙන් ගිහිලා කියන්න පුළුවන් නම් මම මැරෙලා නැති බව දන්නවා. හැබැයි මට ඒක තේරෙන්නේ ආස්වාද ප්‍රසවාසයෙන් දන්නෙත් නෑ, බිම්බි මැකිලිමේ දන්නෙත් නෑ, වම දකුණෙන්ද දන්නෙත් නෑ, බත් කරන නිසා දන්නෙත් නෑ. හැබැයි මට දැනීමක් තියෙන එක සීමා මරිජලවල් නෑ. හැබැයි හොඳට දන්නවා මැරෙලා නෑ කියලා. ඒක මම අවදි වෙලා ඉන්න බව. කියාගන්න කිසිම සංඥාවක් නෑ. හෙලි කරන්න බෑ. හැබැයි ඒක 100 100ක් අත්දකින්නම. හැබැයි මම දන්නේ ළඟ ඉන්න එකනත් ඒකම තමයි අත්දකින්නේ. එයාටත් ඒක කියන්න බෑ. ඒ කියාගන්න බැරිකම ගුණයක් මිස නුගුණයක් නෙවෙයි. ඒ නිසා මේ පොතේ දැනුම කියලා කියන්නේ මොනතරම් පටුත්වයක්ද කියලා හිතන්න. අපි හිතාන්තේ ලයිස්තුයි ප්‍රස්තාරයි සේරම තියෙන්නේ මේ නම් කළ හැකි දෙන්නේ. නම් කළ හැකි දෙ මාර්ගපාක්ෂික නම් අපිට සාපේක්ෂව නම් කළ නොහැකි දෙ ලේබල් කළ නොහැකි දෙ හඳුනා නොහැකි දේ හඳුනාගත නොහැකි දේ දැකෙන්නේ කොහොමද? භාවනා කරනකොට ඒක පාට අවදි වෙනවා. අවදි වුණාට පස්සේ එනවා ඉඳලා තියෙන තැන දිගක් නැහැ, පළලක් නැහැ, මමයා නැහැ, මම නොවේයි නැහැ, දිග නැහැ, මොකක්වත් නැතු වෙන. ඉතින් මේක මහා ප්‍රශ්නයක්. මේක මහා විකාරයක්. තව නිවන තියෙන්නේ එතන කියලා කිව්වොත්. එතන විතරයි නිවන තියෙන්නේ කිව්වොත්. මොකක්ද ඊගාට කරන්නේ? ඒ නිසා අපි මේ දන්න දැනුමට සාපේක්ෂව බුදුහාමර පෙන්වන්නේ නොදන්න දේ දැනගන්න දන්න දේට සාපේක්ෂව නොදන්න දෙයක් කියලා තියෙනවා දැනගන්න. අන්න එතන නිවන තියෙන්නේ. ඒ නිසා මේ දන්න දේ විසිකරන්න එපා. ඒක ගන්න සාපේක්ෂතාවයට උදාහරණයක් වශයෙන් කියනවා භාවනාවකට බාහට ගැසිලා එනකොට ඔන්න අපිට වේදනාවක් සද්දයක් හිතවිල්ලක් දැනෙනවා නැත්නම් ආනපනෙ දැනෙනවා. ඒක හරහා කියද හැකි මේට ඉස්සල දැනුම තිබුණ නැහැ කියලා. නැත්නම් දන්නේ නැහැ. දැන් බුදුහාමර කියනවා එහෙනම් ඔබ මතුරුපා යාඥා කරපන් මෙහෙම කියපන් කොහොමද ඒතං සන්තං ඒතං පණිතං යදිසං උපේක්ඛා මං දැන් ඉන්නේ උපේක්ෂාව නෙමෙයි මං අරමුණක අනේ මේ තිසලා තිබුණේ නොදන්න තැන ඒ උපේක්ෂාව ඒක සාන්තයි ඒක ප්‍රණීතයි අනේ මට නැවතත් ඒ අර ගැසිලා එන්න ඇවිල්ලා දැන් ඉන්න තැන ඉඳලා ආයතර නොදන්න තැනට යන්න නැත්තම් ඉතින් මේ නොදන්න තැනට යන්න පුළුවන් ටිකක් සැරබීම බීලා කුඩු ගහලත් පුළුවන්. මේ එකක්වත් ඒ ඔක්කොම බාහිර දේවල් නෙලේ කියන්නේ ආමිෂෙන්නේ. දැන් බුදුරජාණන්සේ එතෙන්ද අපි ගෙනියනවා නිර්ආමිෂව. කියලා බය අරිනවා. ඔය උඹ වැඩ කරන්නේ සංඥාව සහ සංඥා නැත්ැනක ගමනේදී ওই සංඥාව තියලා කියන්න පුළුවන් තැනක ඉන්න තාක්කල් තාම අසුචි අත ගන්න පොඩි නොදරුවෙක් වගේ. ඔබට නැගිටින්න ඕන නම් දන්න දේට සාපේක්ෂව නොදන්න දේ තුළ තමයි නිවන තියෙන කියලා දන්නා තැන සිට නොදන්නා තැනට යන පාට ප්‍රතිපදාව කියලා කියන්නේ. දන්නා තැන සිට නොදන්න තැනට යන්න යන්න කෙලස් කැපෙනවා කියලා හිතාගන්න. මේ දන්න දේ මූල කර්මස්ථානයේ වෙන්න පුළුවන් වෙන අරමුණක් වෙන්න පුළුවන් මොන මල දානුන ප්‍රශ්නයක් නැහැ. ඒක අල්ලගන්න ඒක දකින්න ඒක ලෙවල් එක ඒකේ සීමා මායියාවල් කැඩිලා ඒක නේ අල්ලුණු කැටයක් වතුරට දැම්මට පස්සේ ටික වෙලාවක් යන ලුණු කැඩේ හැඩේ තියෙන ටික වෙලාවක් ගියාම නැතිලා. එහෙම නැත්නම් පෙට්‍රල් ටිකක් පීරිසයක තිබ්බහම මේ මේ ද්‍රව මේ වාතය කියලා පේනවනේ පෙට්‍රල් තියෙනකන් ටික වෙලාවක් ගියාම හුලකට ගහගෙන ගියාට පස්සේ පෙට්‍රල් වලට මුකුත් වෙන්නේ නැහනේ. වාෂ්ප බාටපත් උනාට පෙට්‍රල් වලට මුකුත් වෙන්නේ නැහැ. නමුත් මට එන්නේ පෙට්‍රල් නැතුණයි කියලානේ. පෙට්‍රල් වලට වෙන්න දෙයක් නැහැ. ආන් මේ වගේ මේ මමයා. එතන මේ මම දකින්න මේ සීමා මාර්ගය දාවල් පොඩ්ඩක් බොඳ වෙන්න පටන් ගන්නවා. බොඳ වෙන්නකොට හීන් දාඩිය දානවා, සහලවනවා, নানা ප්‍රකාර ප්‍රශ්න ඒ තරම්ම අපි මේ කයට ආසයි. ඒ තරම්ම අපි මේ ජීවිතයට ආසයි. ඉතින් ඒක පේනවා භාවනා කරන යනකොට එව්වයිදී අපි දඟලන කලබල වෙන හැටි මාළුවා කොට දැම්මා වගේ පණුවෙන් දෙකට කපුවා වගේ දඟලනවා. ඒක නැතිකරන්න ඊට පස්සේ ව්‍යාපාර කරනවා. එක්ක හයියෙන් උස්ම ගන්න. නැත්නම් අස්සේ කැරලා මේ බඩු සැට් එක ඔක්කොම තියනවාද කියලා බලන්න. අනේ ගෙදර යන්න ඉස්සලා මේ ගෙනාපු සැට් එක තියෙන්න eBay. ආ ඒක නැත්නම් ඔන්න කචා. හැරලා බලනකොට අනේ මුකුත් වෙලා නැහැ gediya පිටින්ම තියෙනවා. ආය භාවනකොට ආය නැති වෙනවා. ආය තින නද්ද කි විතරක් ආය මේක නැති වෙනවා කියලා ආය හැරලා බලන්න. මේකට කියනවා හෝදෝද මඩේ දානවා. ඒ කරන හැම ක්‍රියාවක්ම සංස්කාර. අර නැති වෙන දෙයට නැති වෙන්න අර නිකන් ඉන්නකට කියන අසංස්කාරක. අසංස්කාර වෙන්න නම් ජීවිතාසව අතාරින්න eBay. අසංස්කාර වෙන්න නම් ප්‍රාණාසව අතාරින්න eBay. ඉතින් මෙව්ව හිතන්න එපා මේ සැට් එක තියෙනවද කියලා අතගාලා බලන්නේ මම නෙවෙයි. මේ සංසාරේ ගినాපු natural selection ස්වභාවික වර්ණේ හරහා තියෙන ආරක්ෂක විධි විධාන මේ මම නෙවෙයි මේ. ඒක මේ ඇතුලේ තියෙන ඥානගත වෙච්ච තත්ත්වයක්. ඉතින් මේ ඇරලා බලලා සැට් එක තියෙනවා කියලා සතුටු වුණත් මේ හේතුඵල ධර්මයකට අනුන්ගේ දෙයකට මම කියාගත්තා. ඇත්ත දෙක වහගෙන නලවුණයි කියලා කනගාටු වුණත් මේ හේතුඵල ධර්මයක් මම මාගේ කියලා කියාගෙන ආතතිගත වීම. මේ විදිහට මේ සංස්කාර වශයෙන් මේ වැඩේට අත දාන්න එපා. එම ගෙවිගෙන යන වැඩක් තියෙනවා නම් හිතුවත් කිව්වත් ක්‍රියා කළත් තුනින්ම පෑදීදී බොර වෙනවා. අනාකූල ප්‍රවාහය ආකූල වෙනවා. ප්‍රපංච නොකළ යුතුනක ප්‍රපංච වෙනවා. එනිසා ඒකට එහෙම නිෂිනින්ද වැඩෙන්න අරින්ද අපි ගහක් හිටවලා ඒ ගහ වැඩෙනවද කියලා බලන්න ගලව ගලව මුල් වල දිග බලන්න ගියොත් මොකද වෙන්නේ ගහට? මුද්දට මතක තියාගන්න ගලවන්න නැතුව දුන්නොත් මුල දන්නවා ඕජාව හොයන හැටි. මුල දන්නවා තෙතමනේ හොයන හැටි නිසා මුලක් කවදාකවත් ඍජුව බහින්නේ නැහැ. මෙන්න මේකට ඉවසන්න බැරි කම නැති. ඒකට ලකුණක් තියෙනවා කොළදාවෙන් කිය හැකි මුල් දාව හොඳට වැඩෙනවද කියලා. කොළ හොඳට ප්‍රාණවත්ව තියෙනවා නම් ගහ ගලවන්න යන්න එපා. ඒක ඒකාන්තයෙන්ම ගහට කරන හානියක්. හැබැයි කෘෂිකර්ම පරිශන කරනකොට තියෙනවා destructive samples and uh, non destructive samples කියලා. භෝගයක් වවලා ඒ භෝගේ හැමදාම ගොඩක් එක යායට වවල හැමදාම ගහ ගහ ගලව ගලව බලනවා දවසින් දවස දවසින් දවස ඒ මුල් වල වර්ධනය ඊට පස්සේ බලනවා දවසට මිලිමීටරයක් වතුර දීලා මුල් වල වර්ධනය ඊට පස්සේ බලනවා මිලිමීටර දෙක ගානේ වතුර දීලා තව පරීක්ෂිතවට බලනවා ඩිස්ට්‍රක්ටිව් සාම්පල් එකේ ගලවන ගලවන ගහේ කොච්චර මුල් ඇදලා තියෙනවද කියලා එතකොට මේ සාම්පල් එක ඊට පස්සේ වැඩ ගන්න බෑ ඒ වෙනුවට පුළුවන් ඇතුළට වීදුරු දෝරාවක් බස්සලා ඒක එහා පැත්තේ පැලේ හිටවලා වීදුරු අයිනේ පස් කැපිච්ච එක හරහා පරිේශක ඇතුළට ගිහිල්ලා ගහේ මුල් වැවෙන හැටි බලන ක්‍රමයකුත් තියෙනවා ගහ ගලවන්නේ නැතුව කරන්නේ. හැබැයි අවුව වැටිච්ච ගමන් මුලේ ඉන්නේ එළිය ඉන්නේ එළිය වැටිච්ච ගමන් මුල ඇතුළට යනවා. එස සම්පූර්ණ අන්ධකාරය ගිහිල්ලා ඒ මුල් පැතිරෙන හැටි බලන ක්‍රමය. අන්න ඒ වගේ මේ ප්‍රපංච කලියුත්තන් වල ප්‍රපංච කරනවායි කියලා කියන්නේ මුල ගලව ගලව බලනවායි කියන්නේ. ඊට පස්සේ ආයෙක මුලා අල්ලන්න ලේසි නෑ. ඒක ඇත්තටම කරන්න බෑ. ඒ පස්සේ නෙළුම් රෝග කියලා જાතියක් තියෙනවා. මුල ඇදෙන්න ඉඩ තියෙනවා. හැබැයි ගහේ බාලා අලුතෙන් මුල් අල්ලන්න ඕන. එහෙම නෙවෙයි. මේ දැන් වෙන්නේ මේ මම සංස්කරණය කරන එක නතර කරලා සියල්ල පාවා දීලා බලාගෙන ඉන්න මොකද මෙතෙන්ට කම් ප්‍රතිපදාවක නැවිලා තියෙන මේක හම්බෙන් වෙච්ච එකක් නෙවෙයිනේ. ඒ වගේම තමයි තේරෙනවනේ රුප්පණ ගති අඩු වෙලා තියෙනවා කියලා. තමන්න තේරෙනවනේ සැප දුක වෙනකොට අදුක්කම සුඛතිකට දැන් ටිකක් මම සාක්ෂි වෙනවයි කියලා. දැන් තමන්න පෙන්වන අරමුණ බිම්බීම හැකිලිම කියලා වෙන් කර ගන්න බැරි තරමට වම දකුණ කියලා වෙන් කර ගන්න බැරි තරමට මේ ආශ්‍රස් ප්‍රසකල වෙන් කර ගන්න බැරි තරමට පුළුවන් තැන ඉඳලා සංඥාව ගෙවිගෙන ආවයි කියලා. අන්න එතනදී මං ඉහිනම් මේක ඉස්සලා දඟලවුවා. දැන් ඉච්චර දඟලන්නේ අද තව ටිකක් යනවා. දැන් දඟලනවා. ඊට පස්සේ තව තා ටිකක් යනවා. දඟලනවා. තව ටිකක් යනවා. ඒ වෙන්නේ සංස්කරණය කිරීම අඩු කරනවා. එනිම කරගෙන කරගෙන යනකොට දවසක තේරෙයි මෙන්න මෙවැනි මේ භාවනාවක් හරියට සෞඛ්‍ය සම්පන්නව ඍජු වැඩෙනකොට ඒකට වෙන්න දෙන්නේ නැතුව මේ ස්මාර්ට් වෙන්න හදනකම පැහැය වෙන්න හදන ගතිය තන්නේ කර විඥානයේ තියෙන ප්‍රධාන කොටි. මේ වැඩේට යන්න දෙන්නේ නැහැ. හැම වෙලාවෙම හරස් ප්‍රශ්න අහනවා. හැම වෙලාවෙම උසාවියට නංගන හැම වෙලාවෙම ගහ ගලවලා බලන. බලලා කියන මොකටද මේ භාවනාව හොඳින් කරන්නයි මම මේ කරන්නේ කියන්නේ. විඥාන දෙන කට උත්තරෙත් ඒකයි. ඒ නිසා විඥානය කරන්නේ රූප පිළිබඳව කියනවා නම් ඇති දෙයට සාපේක්ෂව නැති දෙයක් තියෙන බව කියන්නේ නැතුව නැත්නම් නැති දෙය බයක් බවටපත් කරලා අපි නැවත නැවතත් ඇති දෙයට ඇදලා දානවා. සස්සත වාදයට ඇදලා දානවා. ස්වરૂපයට ඇදලා දානවා. එතකොට අපිට ආකාශය නూరుණු පුරුද්දයක් වාටපත් වෙනවා. ආකාශයට ගිය ගමන් අතරමං වුණා, මත් වුණා, නැති වුණා කියලා බය කරනවා. ඉතින් අපි නැවත නැවත භාවනා කරනවා අපිට තියෙන මේ බය කරාට උතර හුබස් බයක් තියෙන්නේ. මේ භාවනා හරියට යන්න නම් රූපේ ගෙවම් කරන්න ඕන. ආකාශයට යන්න ඕන. ඒක ලිහිතපන් ආකාශය තමයි නිවන තියෙන්නේ. එනිසා මේ බය වෙනුවට යමක් නැති තැන ප්‍රශ්නට උත්තරේ තියෙනවා. එනිසා ඉතින් ඵලයන් වීරත්වයකින් එතන ඵලයන් සතියකින්, එතන ඵලයන් ශ්‍රද්ධාවකින්, එතන ඵලයන් සීලකින් ගිහිල් බලකොට ඒ ඒ ගණී කියලා බලනකොට නැති තැන ඉන්න පුළුවන් පැය ගාණක් අර ඉස්සර තිබුණු කුක්තුහලය, බය, චකිත මොකක්වත් නැහැ. ඒකට විඤ්ඤාණයාගේ මායාකාරී ගතිය දැනගන්න. විඥානයගේ ෂටගතිය දැනගන්න. විඥානයේ තියෙන වංචනික ගත් දැනගන්න ඕන අපිට යතෙන්ට යනකොට බය කරලා හිරිය මේ මේ අසරණ කරලා තනි කරලා පාළු කරලා දන්න දැන දන්න යකා හොඳයි නොදන්න යකාට කියලා වැඩි කතාවක් තියෙනවා. දන්න යකාට ඇදලා දාන්න. ඊ හයියෙන් හුස්ම ගන්නවා ඉතින්. මේ හුස්ම නැති වෙගෙන යනකොට හයියෙන් හුස්ම ගන්නවා. මේ භාවනා කරන්න ඕන නිසා. වෙන්නේ මොකද අර කෙලස් කෙවිගෙන යන පාර සම්පූර්ණයෙන් ගලවලා ආයේ මුලට ඇදලා දාන්න. ඉතින් මේ දැන් නෙවෙයි ඕක වෙන්නේ. අපි මේක කරලා තියෙන ගොඩක්. දැන් අපිට පුංචි අවස්ථාවක් තියෙනවා මේ බණ අහනකොට කමඨාන් සුද්ධ වලට අනේ අනිත් දවසේ මම කනකොට රාත්තල් ගන්න කිරලා කන්න ඕනේ මෝඩකම් කරනකොට දැනගෙන කරන්න ඕනේ මට පුළුවන් ද තව ඩිංගිත්තක් ඒක ගෙවෙන එක ගෙවෙන්න ඇරලා සැප දුක මොනවත් නැහැ මම කම්මැලි නීරස වෙනකොට මේක හරි කියලා හිතලා මේ මම සහ මම නොවේ කියන සීමාවල් දී වෙලා යනකොට මේක මේ කරදර නැතිවීමක් කියලා දැනගෙන මේකට ව්‍යාපාර කරන්න එපා. මොන විදියෙන්වත් මේ වැඩපිළිවෙලට අත දාන්න එපා. අත දැම්මොත් ඒකාන්තයෙන්ම බොක්කේ හිට දරුවෙක් ඒ කලලෙට අත දැම්මොත් අනිවාර්යයෙන්ම උපදින් දරුවා විකෘති. ඒක ඒ විදිහට මේ අඬනින්න ඕනේ. ඒක තමයි දරුවට කරන්න තියෙන ලොකුම සේවය. යම් හේකින් අත දැම්මොත් ඒ පුංචි වෙනසක් ඇති වුණොත් අර හැදෙන ලදරු කලලයට පිටඩියේ විනාශයක් නෑ. ඒකයි දරුගැබ කියන එක කාටවත් හදන්න බෑ. දරුගැබ කියන්නේ මාවකට තියෙන මේ ලෝකේ කොහෙවත් නැති ගර්භයක්. ඒ தත් මොනම තැනකින්වත් දෙන්න බෑ. කරන්න පුළුවන් එකට ඇඟිලි ගහලා නාස්ති කරන්න පුළුවන්. අනිත් වගේ මේ භ්‍රූණේ වැඩෙනකොට සත්‍යපට්ඨානේ වැඩෙනකොට යෝනිසමස්කාරය වැඩෙනකොට සම්මාදිට්ඨිය වැඩෙනකොට අත දාන්න නම් එපා. අත දැම්මොත් ඒ Tamanට අයිති නැති දෙයක් මම කියලා හිතාගෙන මෝඩකමටයි තණ්හාවටයි තමයි අත දාන්නේ. ඉතින් මෙහෙම කෙනෙකුට එහෙම කිව්වොත් ඕගොල්ලෝ තේරුම් ගන්නේ වෙන කෙනෙකුට කිව්වොත් බනි. භාවනා කරන්න නැති කෙනෙකුට එහෙම කිව්වොත් එහෙම එහෙම අත දාන්නද පුළුවන් දේ නම් හැඳිනවා හැඳිනවා හැඳිනවා හදන හොද්ද හරි කියලා කියන්න බෑ ඔබ වහන්සේ දන්නේ නැද්ද ඒක හැඳි ගාලා ගන්න බෑ හොද්ද හොද්ද නැත්තම් කැට ගහනවනේ කියලා ඉන්නේ අනම්මනම් කියන හැඳිනවා හදන හොද්දත් තලන්නේ දුවන දරුවත් නැස් වෙනවා කියලා අහලා නැද්ද කියලා මට කියයි. මම එහෙම කට්ටියට නෙවෙයි මේ කතා කරන්නේ. ඒක හරි පැත්තට දාගන්න. එහෙම වෙලාවක් තියෙනවා. එහෙම වෙලාව පහු කෙරුවට පස්සේ ඒකට ඒ අනාතේ යන්න දෙන්න මේ සංස්කරණය නොකර සිටීම. එහෙම නැත්නම් චේතනා පහළ නොකර සිටීම. එහෙම නැත්නම් විඥාණයට chance එකක් දෙන්නේ නැතුව අවස්ථාවක් දෙන්නේ නැතුව යාට කියන්න පොඩ්ඩක් ඉන්නකෝ පොඩ්ඩ ඔයාට දෙනවා ඔයා තමයි අයියා ඔයා තමයි ලොක්කා ඔයා ඉන්නකෝ දැන් මේක මේ නිසින්ින්ද යන වෙලාව පොඩ්ඩක් ඉන්න කියලා මොනවා හරි මායමක් දාලා මේ වැවෙන මේ වර්ධන වේගය කඩා ගන්න තු ඉන්න පුළුවන් නම් ඒකට කියනවා ප්‍රඥාව කියලා. එහෙම නැත්නම් විඥාණය විලා ස්මාර්ට් වෙලා අර නීතිය මේ ක්‍රමය මේ ව්‍යාපාර මේක දාලා මේක අවුල් කරන්න හදනකොට নিකමට කල්පනා වෙනවා අනේ අපි සංසාරේ මෙතුවක් කල. එහෙම නැත්නම් මේ භාවනා නොකරන මිත්‍ය උදී ජනතාවක් කියලා කෝටි ගාණක්. උදේ ඉඳලා හැන්ද වෙනකන් තීන්දුව ගැනීමට කොච්චර ආශාවක් තියෙනවද කියලා බලන්න. මැනේජ්මන්ට් කියලා කියන්නේ අවශ්‍ය වෙලාට ඒ තීන්දුව ගැනීම හැකියාව. තන්නේ කර මාරපාක්ෂිකයි. ගත්ත හැම තීන්දුවක්ම අනුන්ගේ මානසිකත්වයට බලපාන. ගත්ත හැම තීන්දුවක්ම හේතුඵල ධර්මයට කරන අභියෝගයක් වෙනවා. හේතුඵල ධර්මයේ ඒ වෙලාවේ දෂ්ට කරන්නේ නැහැ. නමුත් පහු වෙනකොට පහු වෙනට වයිකතු වෙලා අනික් කරන දෂ්ට කෙරුවට පස්සේ කොට ගන්න බෑ. ඒ නිසා බලන ගහක් කොලක් වැඩෙනකොට කවදාකවත් සබහා ධර්මත් එක්ක ගැටෙනවද කියලා? ඉන්සා කටුකුරුනේ ඥානන් ස්වාමීන් ඉන්නකොට කියනවා මේ විඥානයේ සහ මේ සංස්කාර ගැන දැනගන්නකොට මට ගස් ගැන ඊර්ෂ්‍යා හිතෙනවා. මනුෂ්‍යය කරන්න ඕන ඔක්කොම වැඩි කරනවා කවදාකවත් පරිසරය වෙනස් කරන්නේ නැහැ. කවදාකවත් විනිශ්චය කරන්නේ නැහැ, තීන්දුව කරන්නේ නැහැ, අදිෂ්ඨාන කරන්නේ නැහැ, චේතනා කරන්නේ නැහැ. බුදුරජාණන්සේ මේකට පොඩි ඉඟියක් දෙනවා. මහනි මේ කැලේ තරම් ස්වභාවික సౌందර්ය ඒකෙම පරිපූර්ණ වෙච්ච මනුෂ්‍යයාට සියලුම දේ දෙන වෙන මොනම පද්ධතියක්වත් මම දකින්නේ නැහැ. හිත් පිට නැති වන් තුරුලතා සනසය මනුසතා හිත් පිත්තති මනුසතා වනසයි තුරුලතා කියලා තියෙනවා. මෙච්චර ලස්සන පද්‍යතයේදී අපි ගිහලා මේ ගහක් විනාශ කරනවා කියලා කියන්නේ. ගහ අපිට නිහඬ බණක් කියනවා. මොන්නම දෙයක්වත් මම ඔබලා ඉල්ලන්නෙත් නෑ මම මොනම තීන්දුවක් ගන්නෙත් නෑ මට විඥානයක් නෑ මට අදිෂ්ඨාන ශක්තියක් නෑ නමුත් උඹට ඕන ඔක්කොම දේ මේකේ තියෙනවා කරුණා කරලා සූර කණ්ඩේපා අවශ්‍ය දේ ගනි මේ හිත් පිත් ඇති අප හැම වෙලාවෙම අයිය වෙන්න හදනවා විනිශ්චය කරන්න හදනවා. මේ හැම දෙයකම එතන චේතනාම්බික විකම්මං වදාම කියලා නෙබුතන් සික්කේටි මාතුගමනේ ඒ කර්මය වෙන්නේ මේ ස්වභාවිකයෙන් සිදුවෙන දෙයට අත දැම්මනේ දාපු ගමන් වගේම තමන් අතේ. ඉතින් මේ සංස්කරණය කරන්නේ නැතුව ඉන්නනම් විඥාණය මේකට අපි කුප්පණ හැටි විඥාණය මේකට අපි අවුස්සන හැටි විඥාණය මේකට අපි පොළඹවන හැටි විඥාවේ මායාකාරී ගතිය මේ ෂටගතිය දැක්කට පස්සේ කවදාකවත් ඔය කොට පෙරක දෝරුවාගෙන නම් ඔපිනියන් ගන්න යන්නේ දුන්නොත් ලනවා හිතාමතා කරන හැම දෙම ලනුවක් ඒ නිසා තමයි ඔය මේ බුදුජානනාංශයේ වචනෙන් කියනවනම් සබ්බේ සංඛාරා දුක්ඛ සංස්කාර කියලා කියන්නේ චේතනාව හිතාමතා කරන හැම තේම දුකින් කෙලවර වෙනවා. සබ්බේ සංඛාරා අනිච්ච. මේක ඉස්ලාම මතවට දැන් අවුරුදු 250කට විතර ඉස්සලා ඔය ආතෂෝෆන්හවර් හම්බෙච්චි බෞද්ධ පොත් ටිකක් ඉංග්‍රීසියෙන් දාලා ස්ටඩි කරලා ස්ටඩි කරලා ඉගෙනගෙන ඉගෙනගෙන ඒක ඒක භාවනාවෙම නෙවෙයි මට පේන්නේ චින්තාමේ වශයෙන් එයාගේ හොඳ ෆිලොසොෆර් කෙනෙක් විදිහට ලියලා තිබුණා each will is evil කියලා. සචේතනිකව කරන හැම දෙයක්ම ඔබ කරන්නේ අවිද්‍යාවෙන් සහ තෘෂ්ණාවෙන්. වෙන දෙයකට වෙන්න අරින්න පුළුවන් නම් එතන අවිද්‍යාවක් නෑ එතන තෘෂ්ණාවක් නෑ අපිට කවදාකවත් සබා ධර්මයේ දෂ්ට කරන්නේ සබා ධර්මයේත් එක්ක අනුයාත වෙන්න ඕනේ හැබැයි මම මේ කතා කරන්නේ පහනව පටන් ගන්න කෙනෙක් ගැන නෙවෙයි යම් ප්‍රමණයකට ගැම්ම ආවට පස්සේ තමයි තේරෙනවා නම් අරමුණ සංසිඳෙන්න පටන් ගත්තා එතන මේ කාය නොදැනෙන්න පටන් ගත්තා ඊට ගමන් භාවනා කරනකොට මොනවාක්වත් නොදැනී යන තරමට එන්න පටන් ගත්තයි කියලා මතක තියාගන්න මේ සංසාරයේ කියන මහා ගල දෙකට පැහිලා පැලිරක් පේන වෙලාව. මේකට බය වෙනවයි කියලා කියන්නේ මාර පාක්ෂික දෙයක්. මේකට උදව් කරනවයි කියලා කියන්නේ බුද්ධ පාක්ෂික එකක්. ඒක නිසා මේ නොදන්න දෙයට රූප නැති තැන වේදනා නැති තැන සංඥා කරන්න බැරි තැන යමක් ක්‍රියාත්මක වෙන්නේ නැති ව්‍යාපාර නොකරන තැන නොදන්න දේ බයක් විදිහට හඳුලා දෙන එක තමයි විඥානයක කෘත්‍යය. අලුත් දෙයට බයයි. නවමු දෙයට බයයි. ඒකට අපි සම්ප්‍රදායට ගිහිල්ලා සම්ප්‍රදාය හරහා ඒකට උත්තර හොයන්න හදනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? අපේ වර්ධනය නව තැනකට යන ගතිය, නැවත හැඩ ගැහෙන්න පුළුවන් ගතිය, පරිණාම වෙන්න පුළුවන් ගතිය නැති වෙන්න නිසා මේ මනුස්සයාට යෝනිසෝමනස්කාරයක් හිටින්නේ නැහැ. යෝනිසෝමනස්කාරයක් එන්න නම් අභියෝගශීලී වෙන්න ඕනේ. සෙල්ලක්කාර වෙන්න එන ඕනම දෙයකට කාය ජීවිත নিরপেক্ষව යන්න ඕනේ. ඒක ආධුනිකයට කරන්න බෑ. ආධුනිකයට තව හිත අරමුණේවත් හිත තියාගන්න බෑ. නමුත් ටිකක් යෝගා කල්පනා කරපු යෝගාවචරයට බණහපු යෝගාවචරයට කමඨාන් සුද්ධ කරපු යෝගාවචර කියනවා අරමුණේ හිත තියෙන එක නම් බැරි විනියක පැත්තෙන් බලන්න ලොකු ජයග්‍රහණයක් තමයි. නමුත් අරමුණ කියන්නේ කෙලේශයක්. මේ අරමුණ ගිවන් වෙනකොටයි කෙලස් ගෙවෙන්නේ. කෙලස් ගෙවන්න වෙනම ක්‍රමයක් නැහැ. ඒ අරමුණ රූපාකාරයෙන් පේනවනම් වේදනාකාරයෙන් පේනවනම් සංඥාකාරයෙන් පේනවනම් සංස්කාරාකාරයෙන් පේනවනම් ඒ දකින දකින හැමදේම දිහා බලාගෙන කෙලස් කිවන්න තරහ වෙන්න යන්න එපා. ඒකට හේතු වෙච්ච අරමුණ වේදනාව සංඥාව සංස්කාර ජීවන් වෙන වැඩකට යන්න ගියාම විඥානයේ හැම තැනකදීම අරස්කම්. යා කියනවා ඇති දේ හොඳයි නැති දේට වැඩිය. දැනෙන වින්දනය කරන දේ හොඳයි වින්දනය නැති තැනට වැඩිය. අඳුනා ගන්න පුළුවන් දේ හොඳයි අඳුනා ගන්න බැරි දේට වැඩිය. මම හදාගෙන මම සකස් කරගත්ත දේ හොඳයි නිකන් ලැබිච්ච දේට වැඩිය කියලා ලක්ෂිකුත් එකක් උපහැරන තියෙනවා අපේ එදිනෙදා භාෂාව. ඊව තමයි අපි පොඩි උණු සිංහල භාෂාව කියලා උගන්වන්නේ. ඉතින් ඌට පුළුවන් වේද කවදා හරි මේ මේ යමක් නැති ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ නැති තැනයි නිවන තියෙන්නේ. සැප දුක් දෙක හොයන තැන කවදාකවත් නිවනට පාර කැපිලවත් නැහැ. නිවන කියන්නේ අවේදිත සුඛය කියලා බුදුහාමුදුරු කියනකොට හුස්ම ගන්න බැරුව යනවා. ඒ වගේම අඳුන ගන්න පුළුවන් තැනක නිවන නැහැ. අඳුර ගන්න හැමදේම මාරපාක්ෂිකයි. එතන අලුත් දෙයක් වෙනකොට ඒකට සාදර වෙනවනම් ඒක එක පැත්තකින් භයානකයි සද්ධාව නැති සීල නැති මනුස්සයට සද්ධා සත්‍ය නැති මනුස්සයට. දැන් යා බලන්න ඕනේ අලුත් දෙයක් වෙනවා මට සද්ධාව කැඩලා නැහැ, සීල කැඩලා නැහැ, සත්‍ය කැඩලා නැත්තම් ඵලයක්. ඉස්සරහටම යන්න. නැත්තම් ප්‍රපංචකරණයක් වෙනවා. ඊට පස්සේ මේක මේක නැවත හදන්න ඕ වැඩියෙන් ඉක්මනට යන්න ඕ මොනවද මං කරන්න ඕන කියලා හෝ මේ සංස්කාර ගොජ දාන. ආන්නේ වෙනකොට දැනගන්න මේ කවුද මේ පිටිපස්සෙන් ඉඳලා මේ ඇවිස්සීලා කරන්නේ. ඉච්ච ලස්සන මේ වැඩේ නිසින්ින් දෙයක්දී මේ අකින් හරි පාළුයි හරි කම්මැලි බ කාලයක් හිටිය මොකක්වත් අලුත් දෙයක් නැහැ. මම මොකද්ද කරන්න ඕන කියලා. ඒතකොට සංස්කාර සහ විඥාන හරහා මේ යන කටයුත්තේදී මේ විඥාණය මේ යම් යම් පෙරලි ඇති කරලා යම් යම් අර්බුද ඇති කරලා යම් යම් අධිකරණ ඇති කරලා මොකක් හරි ආතතියක් දීලා මොකක් හරි අසහනයක් දීලා යා රජ වෙන්න හදා. ඒ නිසා විඥානයේ ගෙවන් වේගන යන්න යන්න යන්න තමන්න තියෙන ආතතිය අඩු වෙනවා. අසහනෙ අඩු වෙනවා. නිකන් සාසනික සම්පත්තියක් තේරෙන්න පටන් ගන්නවා. නිකන් පිරිච්ච ගතියක් තියෙනවා. මෙතෙක් කල මොස්පෙන්ටුයි පාළුයි කම්මැලි කියපේක හුදේකලාව බව තේරෙනවා. විවේකී බව තේරෙනවා. විශ්‍රාමයේ බව තේරෙනවා. එතකොට ඒක මේ මුස්පේන්තුවක් අනුන්ගෙන් රහෙන් තල්වීමක් විදිහට පේන්නේ නෙවෙයි පේන්නේ. මම භාවනා කරලා ලැබපු බුද්ධ කලාව. මම භාවනා කරලා ලැබපු විවේකය. මට භාවනා නොබෙච්චි විස්රාමයේ කියන මිසක් අර නරක වචන සෙට් එක අයින් වෙනවා. එතකොට විඥානයේ নানা ආකාරයෙන් අපිට හරස් ප්‍රශ්න ගන්න පටන් ගන්නවා. එවන පුංචි කාලේ තිබුණේ කොහොමද කලා විවේකේ ඒ භාවනා කරලා නෙවෙයි ගත්තේ. දැන් මොකද කියන්නේ? නින්දෙදී ඒක මොකද කියන්නේ? ආදි වශයෙන් අර අපි මේ නික ස්මාර්ට් වෙන්න හදන අනන්ත ලක්ෂ ප්‍රමාණයක් ප්‍රශ්න අහනවා ප්‍රශ්න අහලා මේකේ ඉන්න දෙන්නෙත් නෑ මේක ලෙස තියාගන්න දෙන්නෙත් නෑ මේ ප්‍රශ්න කරන වෙලාවේදී ਸਰවචනන්සේ සඳහන් කරලා තියෙනවා නොදරුවා කුංචි දරුවාට ආස්තික නාස්තික වෙනස තේරුමක් නැහැ මේ පටවියාපෝ තේජු ඇචිතන මේ පටවියාපෝ තේජු අවකාශය කියන තේරුමක් නැහැ මොකද එයා වස්තු අඳුනගන්නේ නැහැ වින්දනය පිළිබඳ හැඟීමක් නැහැ, සාපේක්ෂ දැනුමක් නැහැ. අම්මා කවුද මම කවුද කියලා හිතන්නේ අම්මගේ තනිය මගේ කැලලක්. ඒ නිසා අම්මා පිට යනකොට යා අඬනවා. පොඩි එකා දන්නේ මේ මම අම්මා කියන දෙකක් දන්නේ ඒකම යමක් කිරිබේ හැකියාවක් නැහැ. විඥාණයට බෑ ගැට ගන්න නිසා ඌත් නිවන් දැකලා තියෙන එකම දේ ඌ නිවන් දැකලා දන්නේ නැහැ. එච්චරයි. උඩ තර්ක කරලා පෙන්වන්න බෑ කාටවත් මම නිවන් දැකලා කියලා බුදුසසු කියනවා ඌත් ඉන්නේ නික්ලේශී තැනක. ඌ දන්නේ අපි පරිප්පු කාලානේ මෙතෙන් යන්නේ ඒකයි ඒකේ ජොලිය. ඒ කාටවත් ඒක තේරෙන්නේ නැහැ. දුක් විඳලා ගාගෙන හොදගත්තා. ඒතර ගෑවිචි තරමට නිර්පීසි දෙවටනකම තියෙනවා. ඒකනේ දෙයියන්නේ මේක ජොලියක් නැත්තේ. උන් හැමදාම පාටියේ ඉන්නවා. ඉතින් පාටි කියලා ගාලල්ලා. හැමදාම අපිට එමනේ වේලක් දෙයක් කන්න නෑ හොම්බෙන් ගියාට පස්සේ පාටි මුකුත් එපා නිකන් සුදු බාලි පරිප්පොද්දකෙ තිබ්බත් ඇති මේ සංසන්දනාත්මක දේ අපි අතිශය විදිහට පාව දෙනවා ප්‍රායෝගික නැති වෙන්නේ සතිය නැති වෙනකොට අපි මේ ලෝක දෙකක් අට ගන්නවා එතනදී මේ විඥාණය කරන මේ මේ උප්පණ්ඩණය මේ විහිළුව මේ හාස්‍ය දකිනකොට hina කාලා ජීවත් වෙන්න මිනිස්සු කරන දේවල් දිහා බලනකොට hina කාලා ජීවත් වෙන්න පුළුවන්. බහන්න දරුවත් chance ඔය භාගෙට hina වෙලා ඉන්නේ ඇයි කියලා. ඕගොල්ලෝ කරන පිස්සු කියන එක දකින්න හින්දා. උදේ ඉඳලා හැන්ද වෙනකන් හොදෝද මඩේ දාන. උදේ ඉඳලා හැන්ද වෙනකන් අර විඤ්ඤාණය ලිස්ට් මේ මේ ගෙවම් කරනකොට විචාර පෙරක දూరుවේ දාලා නඩුව දිනලා දෙනවා. එයා පෙරදීගෙන යනකොට කොහොම හරි නීති උපදෙස් දීලා රජයේ නීතිචින් හරි දාලා විඤ්ඤාණය දිනවලා දෙනවා. ගිහිල්ලා ආයෙත් අටමනවා භාවනා කරා. ඉතින් එතකොට පුත්‍රජාන් වහන්සේ වගේ ගොඩ වෙච්ච කෙනෙකුට පේන්නේ මේ හොතෝ හොත මණ්ඩි දා ඒ වුණත් ඉතින් අපි තාම සීල කඩාගෙන නැත්තම් ශ්‍රද්ධාව කඩාගෙන නැත්තම් සතිය කඩාගෙන නැත්තම් අපි වීරලයිෂ්‍ය තමයි කොහොමදක් තියෙන්නේ. නමුතර නොදනවා කෙලෙස් නැත්තම කෙලෙස් නැති බව දන්නේ නැතුව වගේ තමන් අර්බුදයක ඉන්න වෙලාව මගේ සීල කැඩලා නැති බව තමන් දන්නේ නැත්තම් ශ්‍රද්ධාව කැඩලා නැති බව දන්නේ නැත්තම් සත්‍ය කැඩලන්ට ඔබ දන්නේ නැත්නම් ආනිසංස නැහැ. එම් කියනකොට තේරෙනවා. කරදරයකටපත් වෙලා අමලියකටපත් වෙලා ඉඳි තමයි දන්නවනම් මේ කරදර මොනවද තිබුණත් මගේ ශ්‍රද්ධාව කැඩලා නැහැ නේ මං හරියට වෙලාවට වාඩි වෙනවා සක්මන් කරනවා ඉච්චරයි. මගේ සීල කැඩලා නැහැ. කරදර තියෙන බාට සතිය තියෙනවනම් හරියට ලොකු වෙලා කෙලෙස් වෙලා කෙලෙස් ගිවන් කරලා නිවන් දැක්කා වගේ මේකට තමයි නිවන කියන්නේ. ඒක නිසා සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා හොඳට භාවනා කරපෙන්න නිවන් දකින්නේ කවදාද අසාධ්‍ය ලෙඩක් ආපු දවසක. යාට දෙනවා ලෙඩ වුණාට සතියට මොනවත් වෙන්නේ නැහැ. සතිය ඇවිල්ලා තමයි ආරක්ෂක මුර දේවතාවක් අගේ උදව් කරනවා. මරණ චිත්තක්ෂණෙත් උදව් කරනවා. ඉතින් ඒ නිසා අපි ප්‍රායෝගික වෙන්නේ. අපි මේ කටයුතු කරනකොට කවදාකවත් කේවල தত্ত্ব හොයන්න යන්න එපා. සංසන්දනාත්මකව සාපේක්ෂතාවයේදී බලන්න වෙනතට වඩා අද සැපේ සිට දුකට යනකොට සැලෙන ගතිය අඩුද? ආයසේ ඉඳලා යසසට යනකොට සැලෙන ගතිය අඩුද? එහෙම නැත්නම් ලාභේ ඉඳලා අලාභයට යනකොට සැලෙන ගතිය අඩුද? කීර්තියේ ඉඳලා අපකීර්තිය යනකොට අපකේ ඉඳලා කීර්තියට යනකොට සැලෙන්නේ නැති ගතිය අඩු නම් විඥාණයට කොක්ක ගහ ගන්න බෑ. ඒක නිසා සංසන්දනාත්මකෝ ඉල්ලුම සැපෙම නීතිර කියලා මොනවාට උපයන්න අදහසක් නිවනේ තියෙන මේ භාවනා ජීවිතේ තියෙන තාක්කල් විඥානයේ උපරිම වාසිය ලබනවා. ඒ නිසා විඥාන නිරෝධය කියන්නේ කෙලෙස් ගෙවන් කිරීමක් නෙවෙයි කෙලෙස් තිබුණාට කෙලෙස් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා පුරුදු කරන එක විතරයි. කෙලෙස් එන්නේ හේතුඵල ධර්මයක් අනුව ඒක ආවට උඹ උඹේ වන්ලේ දාගන්න ඕනකම නැහැ. ඕකේ ඉන්නේ යණ්ඩයි. විඥානේ ලැසි ඒ කාල් ළඟන අම්මෝ උඹට සත්‍ය කරනවා, ඔබේ සීල කරනවා, ඔබේ සද්ධාව කරනවා, ඉතිවරයි විනාශයි. දැන් අපාය තමයි යන්න ඕනේ කියලා ඉතින් පළහඳ පටන් ගන්නවා. විඥාන උඹ මොනේ බම්බුවක් ගාගනි. යා ගාලක් මන් ගාලක් නැම ඊගා චිත්තක්ෂණේ මම ජොලියේ ඉන්නවා. මම බුදුන් සිහිපත් කරනවා. මම සතිය තියෙන බව දැන ගන්නවා. මගේ සීල කඩ නැති බව දැනගන්නවා. මම සද්ධාව කඩා ගන්න නැති බව දන්නවනම් මොන්නම තාලෙකවත් කාටවත් වටන්න බෑ. ඒ වගේම මතක තියාගන්න ඔය කොයි සෙල්ලමේදී හරි ගමන ශ්‍රද්ධාව කැඩුනනේ. බුදුන්වත් ගොඩ ගන්නත් බෑ. ඔය මොන සෙල්ලමකින් හරි කරන්න කියලා සීලේ කඩාගත්තනේ. කවුරුත් එන්නේ නැහැ ඔයගොල්ලන්ට සාක්ෂි වෙන්න. මොන නිසා හෝ ගමන්නේ ඔයගොල්ලෝ කිව්වනම් සතිය කැඩිලයි කියලා ඉතින් එනම් විඳවන්න තමයි තියෙන්නේ. කැඩිලා නැහැ කියලා කියන්න පුළුවන්. සීල කැඩෙන්නේ නැති බවට තමයි දැනගෙන ඒක ඉස්සරහට අරන සාක්කියට පෙන්නනවනම් නෝ මොන වුණත් මගේ ශ්‍රද්ධාව කැඩලා නැහැ කියලා සාක්කියට පෙන්නනවනම් මොන්නම කෙලෙසකටත් අපි වඩාත්තා යට කරන්න බෑ. ඒක වෙන්න වෙන්න වෙන්න වෙන්න මේ බුදුහාමුදුරු කියපු න්‍යාය සාර්ථකත්වයේ තියෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් එනකොට ආතතියක් එනකොට අසහනයක් එනකොට හොඳට බලන්න ඒක පිටලෙල්ල නෙමෙයි. මොන අරමුණෙන් දෙන්නේ මොන වේදනාවෙන් දෙන්නේ මොන සංඥාවෙන් දෙන්නේ ඒක දෙනකොට මම මොනවද කරන්න හදන ව්‍යාපාරේ නැත්නම් ප්‍රයෝගය අන්න ඒ ටික දැකකට බලන්න මෙතෙන්දි ප්‍රයෝග නොකර මේ මේක වෙන දෙයක් නෙමෙයි මේකත් මේ සංසාර දුක්මයි කියලා වෙන්කොට හඳුනා ගන්න නැතුව මේකේ අතිරේක මේ සැපල විඳින කතාවක් යන්න ඕනේ ඒකට සැප දුක් කොයි එකවත් මට විඳින්න පුළුවන් කියලා දැනගෙන මේක මොන රූපෙන්ද මේ ඉස්මතු කරලා පෙන්වන්නේ රූපයක්ද සත්‍යයක්ද ගන්ධයක්ද රසයක්ද කියලා බලලා ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක ඇතිකන මේ රූපණ කරන ගතියදී ආ බලාගෙන ඕකත් එන්නේ යණ්ඩයි එකක්වත් නතර වෙන්නේ කියලා විඥාණයට අතිරේක ලාභ ලබා ගන්න බැහැ විඥාණයට මේක අතවාසියට ගන්න දෙන්නේ නැතුව අපි කියන්නේ මේකට මුල මැදාක බලනවායි කියලා මුල බලන තාලෙට මැද බලලා මැද බලන තාලෙටම අග බලන්න පටන් අරගත්තොත් මේ සිද්ධි දෙකක් කියලා නැහැ ලෝකේ හැම සිද්ධි දෙකම සමානයි. මොනම තාලෙන්වත් වෙන් කරන්න බෑ. වෙන් කරන්න ගිය ගමන් විඥානය ඇවිල්ලා අතිරේක ලාභ ලබනවා. ඒ නිසා බුදුරජාණන්සේ සැප දුක දෙකටම නොසලෙන ගතිය කියලා එකක් පෙන්වනවා අපට. ලාභ පාඩු දෙකටම නොසලෙන ගතිය කියලා එකක් පෙන්වනවා අපට. යසස අයස කියලා නොදැන දෙකටම නොදැන ගතියක් අපිට පෙන්ලා කිව්වා මෙන්න මේක තමයි විඥානයේ පච වෙන තැන. මෙතන තමයි විඥාණයට ප්‍රතිෂ්ඨාවක් නැති වෙන තැන. මේක තමයි විඥානයේ පිළිබිබුවක් වෙන්නට වැඩි අනිදස්සන තත්ත්වයටපත් වෙන තැන. ඒක තියෙන හුස්ම දෙකක් මැද. අපි නොදැක්කට. අපි නොදැක්කයි කියලා අයිතිවාසිකම් කිව්වට හුස්මක ඉඳලා අනික් හුස්මට යනකොට විඥානේ ওই කියන අරමුණු කරන්න බැරි, පදනමක් ලබා ගන්න බැරි, රූප නැති, වේදන නැති, සංඥා නැති, සංස්කාර නැතරක් තියෙනවා. ඒක පන්නන එක තමයි තෘෂ්ණාව කරන්නේ. අපි තෘෂ්ණාට ඉඩ දෙන්නේ නැතුව හැම හුස්ම දෙකක් මැදම හැම හිතිවිලි දෙකක් මැදම හැම වේදනා දෙකක් මැදම හැම සද්ද දෙකක් මැදම මේ මැද තියෙන අගාදේ මැද තියෙන එක බැලුවොත් කලබල වෙන්නේ නැතුව බුදු ඇදහිල්ලේ ශ්‍රද්ධාවේ මේකෙන් සීල කැඩෙන්නේ නැහැ කියලා විශ්වාසයෙන් මේකෙන් සතිය කැඩෙන්නේ නැහැ කියලා විශ්වාසයෙන් අපි කරන කරන දේ නැවත නැවතත් ස්ථාවර වෙන එක තමයි වෙන්නේ. ඒක නිසා මතක තියාගන්න ඒක මේ සීලයක් රකින්න නැති, සද්ධාාවක් නැති, සතිය පිළිහිටපු නැති මනසකට මේ අභ්‍යාසය කරන්න බෑ. හැබැයි සීලෙකුත් ධාන, සද්ධාවකුත් ධාන, සතියකුත් ධාන තවත් අඬාවෝ ගන්න මිනිස්සුර කරන්නත් බෑ. ඒ අඬාවෝ ගෑ නිසාම සංස්කරණය මේ ප්‍රපංචකරණ නිසාම යා අව탁ෂීරු වෙනවා. ප්‍රපංච නොකරන එක නාජ탁ෂීරුවට ගිහිලා උසස් තත්ත්වයට ගිහිලා ආර්ය තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා নিকකමට හිතෙනවා කියන්නේ අපි උප්පත්තියම නිවන් දැකලා තියෙන්නේ. අපි අදහන්නේ අපි අදහන්නේ වැරදිච්ච ටික. අපි අදහන්නේ ප්‍රශ්න ටික. අපි අදහන්නේ ආතති ටික. අපි අදහන්නේ අසහන ටික. ඉතින් ඒකට අරයටත් කියනවා මෙයාටත් කියනවා SMS කරනවා පණිවිඩ දෙනවා ලියුම් ලියනවා නව කතා ලියනවා ටෙලි ඩ්‍රාමා හදනවා පික්චර් ගහනවා මේ කෙල වෙච්ච දේවල් වලට. කවදා හෝ මේ පැත්තට යනවයි කියලා කියන්නේ ප්‍රපංචන කුල ඉතනක ප්‍රපංච කිරීමක් ඒ වෙනුවට මොන જાති උනත් මේ සද්දාව කැඩෙන්නේ නැහැ කියන විශ්වාසයෙන් බලාපන්. ওই මොන දෙයකින්වත් ඔබ සීල කැඩෙන්නේ නැහැ කියලා පොඩ්ඩක් බලපන්. ওই මොන දේ කෙරුවා සත්‍ය කඩන්න ඕනේ නැහැ කැඩෙන්නේ නැහැ කියලා දැනගත්ත දවසේ අපිට තියෙන්නේ දී යටින් ගින්දර ගෙනියනවා වගේ මගේ ශ්‍රද්ධාව මගේ සීලය මගේ සත්‍ය කැඩෙන්නේ නැහැ. ඔය මොන පෙරලිය වුණත් මම මේක දී යටින් ගින්දර ගෙනියනවා වගේ තනි තනි කඹේ ඇවිදිනා වගේ ඉදිරියට යන්න ගියාම හැම ජීවිතේ හැම චිත්තක්ෂණයක්ම සර්කස් එකක්. acrobats කිසිම චිත්තක්ෂණයක් අපිට මේ බුද්ධියට දෙන්න වෙලා නැහැ. හැම එකම උපයන්නේ. උපයගෙන උපයගෙන යනකොට තේරෙන පටන් අර ගන්නවා මේ සිද්ධි විවිධ වුණාට එකම මූල ධර්මයයි තියෙන එකම ගැලවුම් මාර්ගයයි තියෙන්නේ මේ ගොල්ල අපිට අන්දලා අපිව රජ කරවලා කාඩ්බෝඩ් වලට දාගෙන අපි අන්දන්න හදනවා අයියා කරන්න හදනවා අක්කා කරන්න හදනෝ නෑ මම නිකම්ම නිකන් සිරිබිරිස් කෙනෙක් විතරයි මම නිකම්ම නිකම් මිනිස්සෙක්. ඒ මිනිස්සකමේ තියෙන සද්ධාව මට තියෙනවනම්, ඒ මිනිස්සකමේ තියෙන සීලය මට තියෙනවනම්, මිනිස්සකමේ තියෙන සතිය මට තියෙනවනම් කාටවත් මම බලකන්න බෑ කියලා ඒ වැටහෙන වැටහීම මේ තුනම Tamange. මේ තුන එකක්වත් බුදුන්ගේ නෙමෙයි. මේ තුන එකක්වත් ධර්මෙත් නෙමෙයි. සංඝයාත් නෙමෙයි කියලා අර Taman තුළ ඇති විශ්වාසයෙන් තමයි අපි නොසැලෙන සද්ධාාවක් ඇති කරගන්නේ අපිට දන්නවා බුදුහාමුදුරන්ගේ ආලෝකයෙන් තුව කරන්න බෑ. නමුත් මේ සද්ධාව ලක්ෂිකුත් එකක් මිනිස්සුත් සද්දෙන් ගත කරද්දි මම සද්ධාවෙන් ගත කරා. සත් ලක්ෂිකුත් එකක් මිනිස්සු දවල්ම කියලා රෑ දානියෙල් වශයෙන් සීලේ පාවා දෙද්දි මම පුළුවන් තරම් උත්සාහ කරනවා. ලක්ෂිකුත් එකක් මිනිස්සු මට සත්‍ය වඩන්න බෑ සත්‍ය කැඩෙනවා චරිචුරු ගාදි නෑ මම කියනවා නෑ සත්‍ය තියෙනවා. පුළුවන් නම් නැති කරලා පෙන්නපන්. ආ නෝකට ගිය ගමන් අපි නිතරම ජයක් ලබනවා. කිසිම විරුද්ධ පක්ෂයක් ඇති ගන්න මේ විරුද්ධ පක්ෂේ මවාදීව තමයි විඥානය කරන්නේ. ඒ නිසා මේ විඥානයට පෝර දාලා විරුද්ධ පක්ෂ හදාගෙන අඬාව ගන්න වෙනුවට ඒ ඇති වෙන මානසිකත්වය කොහෙන්ද මේක එන්නේ කෙලෙස් නැති කරන්න යන්න එපා. කෙලෙස් ඇති කරන නිමිත්ත, වේදනාව, සංඥාව, සංස්කාර විඥානය. එතන එතන අවබෝධ කරගන්න පටන් අරගත්තොත් මතක තියාගන්න මේ එක්කෙනෙක් තමන්ගේ හිත අවබෝධ කරනවා නෙවෙයි මානව හිත තේරුම් ගන්න. අපි ඔක්කොම තියෙන එකම හිතයි. කය වශයෙන් අපි වෙදිලා හිටියට එකම හිත තියෙන. ඒ නිසා එතෙන්ද ගියාට පස්සේ ඕන කෙනෙකුගේ දුකක් ඕන කෙනෙකුගේ සැපක් තමන්ට උරුම වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි මාතා යතාණියම් පුත්තං ආයුෂායේක පුත්තමන් රකී එවම්පි සබ්බ භූතේසු. මාන සම්භාවේ අපරිමාණ. තමන් තරුවට කෙරෙහි අම්මා ඇති කරගන්න මේ හැඟීම වගේ සියලු භූතයන් සියලු ප්‍රාණීන් සියලු සත්වයන් විසෙහි මේ හැඟීම ඇති කරගන්න ඉස්ලාම තමන්ගේ හිත සුව කරගන්නවා. ඒකල සුවකෙච්ච බව දැනගත්තට පස්සේ ඒක නිකන් තියන්න එපා. අනෙකුත් ලෙඩ වෙලා ඉන්න කෙනෙක් ළඟට ගිහිල්ලා කතා කරලා එයාට විශ්වාසයක් ඇති කරලා දෙන්න ඕන. ආ නිකන් අනවශ්‍ය හිතාගත්ත විදවිල්ලක් විඳවන්නේ. නිකමට හිතන්න වගේ සද්ධාවේ අඩුපාඩුවක් වෙලා තියෙනවද කියලා. නිකමට හිතන්න වගේ සීලෙ කැඩලා තියෙනවද කියලා. නිකමට හිතන්න වගේ සත්‍ය කැඩලා තියෙනවද කියලා නෑනේ. එන මොන රබයි වෙන්නේ? ආනේ විශ්වාසය ඇති කරාට පස්සේ මේ යෝන්සමංස්කාරේ බෝවිනල ඉඩක් බවටපත් වෙනවා. කල්යාණ මිත්‍රයන් කල්යාණ මිත්‍රයන්ට ලැබ පාටපත් වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම හිතට අරගන්න ඕනේ අපි මෙතෙන්ද අවිල්ලා තියෙන්නේ මේ අපේම දක්ෂකම නිසා නෙවෙයි. අපි පෙර සකස් කරගෙන ආපු ගැම්මක් නිසා. වේදනම් කද්දාකවත් ගොඩ එන්න බෑ. ඒකයි මේ ධර්මයේ ගැඹුරුයි කියලා කියන්නේ. ඒ නිසා ඒක අයාලේ යන්න දෙන්න එපා. ඊගාවට එන කෙනාට අත දීලා මේකට හොඳ හැකි සංඥාවක් වීරත්වයක් ඒක බුදුහාමුදුරුවෝ අපිට ණයට දෙනවා කල්බදු ක්‍රමයට. මේක තියාගන්නේ පස්සේ ගෙවපන් එරියස් එක්ක. බුදුහාමුදුරුවෝ වැඩි ඉන්ට්‍රස්ට් එක ගන්නෙත් නැහැ. කියලා දිනවා මාව විශ්වාස කරපන්, වැඩ කරපන්, වැඩ කළා හරියට පස්සේ ගෙවපන්. අනිවාර්යෙන් බිස්නස් එක හරියන බව බුදුහාමුදුරුවෝ දන්නවා. ඒ නිසා කල්බදු ක්‍රමයට දීලා තියෙන එක අරගන්නේ ඊට පස්සේ බුදුන් පපුව ඇතුලේ වැඩ ඉන්නවා කියන අදහසෙන් වැඩ කරා. ආයෙ පිස්සු කෙලින්න යන්න එපා. කෙලින්නත් බෑ. ආයෙ පිස්සු කෙලින්න බෑ. මොකද මේක බුදුහාමුදුර වැඩ ඉන්නවා නිතරම. ඒ නිසා මේ ශරීරය ආරක්ෂා කරන්න සෞඛ්‍ය ආරක්ෂා කරන්න මේ කොයි වෙලාවෙ බුදුන් වැඩි දන්නේ. කෙලස ගන්න එපා. හිත ආරක්ෂා කරගන්න පියුම් පිට බුදුන් වහන්සේ දැලැස්සලා තියෙනක මටයි තියනේ මම කෝවිලක් බලාගෙන කපුවෙක් වගේ මේක ලස්සනට තියාගෙන ඉන්න ඕනේ මේකට කොයි වෙලාව හරි බුදුන් වහන්සේ ඉඳ තියනවා කියලා මිසක් චික්නදකින් මම කාලකන්ණියෙක් කියන එක නම් හිතන්නවත් එපා ඒක එන්න බෑ. මෙවැනි හිතවිල්ලකට එන්න බෑ. මොකද හැම වෙලාවෙම බලන ඉදිරියේ බලන්න. ඒ නිසා අපි එක්කනේ දෙන්නෙක් මෙවැනි හිතවිල්ලක් හදාගත්තොත් ඒක මුළු මානවයටම බලපාන. අසරණයි, අනාතයි යන පාරතිය බලන්න. ඒකල සංවේගය ඇති කරගෙන මේ විඥාණයට අතිදේක ලාභ ලබන්න දෙන්න එපා. නිකාය ભેද වලට යන්න එපා. කට්ටි වාදයට යන්න එපා. මූලධර්ම වාදයට යන්න එපා. කොයි වැරද්ද කරන්නේත් මිනිස්සෙක් කියලා හිතන්න. එක චිත්තක්ෂණේ මේ මනුස්සය ඊගාට වැරද්ද තේරුම් ගන්න ඉඩ තියෙනවා. ඒකයි මනුස්සක වෙතින් ලාභේ නිසා අපිත් වැඩි කරලා තියෙන හැම කෙනාට මේ මාතාය තනියම් පුත්තන් ආයුෂායක පුත්තමන් රක්කේ කියලා ඒවම්පි සබ්බ භූතේසු කියන ඒ ඒ ඒකට එළඹ වාසය කරේ නැතත් ගන්නකොටම ශාසනය කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. හැම කෙනෙක් කරන හැම වැරද්දකටම මම කියන්නේ. කාටවත් බෑ මගේ වැරද්ද මගේ මට වගකීමකින් තොරව වැරදි කරන්න. එතකොට කවුරු කොතන හැංගිලා සිල් රැක්කත් ඒක මගේ. කවුරු කොතන හැංගිලා භාවනාවක් කරත් ඒ සමාධිය මගේ. කවුරු කොතන ඉඳගෙන විපස්සනාවක් කරුවත් ඒකට සාදු කියලා සමාදන් වෙනවා නම් අපිට සියලු යහ ඒ කියන්නේ good vibrations ඉන්න පටන් ගන්නවා ඒ නිසා එවැනි දෙයක් සඳහා සියලු ජීවිතේ කැප කරන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතෙන් නැත කරනවා. ශිරු දිනාට තනසි මුදා වේවා කියලා